අවස්ථයි ගෞරවනීය ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ නිනාංශ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම සාකච්ඡාවකට නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් කමඨාන් සුද්ධ කිරීමකට ඉතින් අපි මේ වගේම පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඊට පස්සේ අපිට වෙලා ඉතුරුනොත් සභාවෙන් පැන නගින ප්‍රශ්න වලට අපි වෙලා ගන්න බලාපොරොත්තු වෙනවා අපි ඉල්ලා සිටිමු අපේ පාසක මහත්මයාගෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. පොත් ලැබිලා තියෙන සූදානම් කරලා තියෙනවා. ආයත ඒක නිසා ඉවර වෙන දාසේ බලන්න එහෙම වෙන විශේෂ පොතක් අවශ්‍ය තියෙනවා නම් ඒක ලිඛිතව ඉදිරිපත් කරන්න ඕනේ. අපි නැත්තම් හැම කෙනාටම යනකොට ඒ මේ භාවනා පිළිබඳ පොත් කීපයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක මම හිතන්නේ සුජිත් මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. අත්‍යවශ්‍ය මම ආනාපානයේ දෙස බලා ඉඳීමයි කරන්නේ. සක්මනේදී කිසිදු මෙනෙහි කිරීමක් නොමැතිව තබන තබන කීවරක් පාසා සතිමත් ඉන්ද උත්සාහ ගන්නවා. මේ අවස්ථාවේදී අතීත සිද්ධියෝසේ දේශ සිද්ධීන් මතුවන අතර දරා ගැනීම නොහැකි තරමට එය ආත්‍ත්‍ය ගතියට එක් කරයි. මේ தත්ත්වය ඇති වූ විට පියවර කෙරෙහි සතිමත් වීම අපහසුයි. පරයන්කේදී ගියොත් රූප වශයෙන් මේ දේවල් විශ්වේ මේ දරාග දරාගෙනම සක්මන කර බෑන්ක් පරයන්ක පරයන්ක ගිය ඇතැම අවස්ථාවල මොකඩවාම සිතිවිලි සහ රූප නැති වී ගොස් මොකුත් නැති තත්යකට පත් වූ අවස්ථා තිබේ. නමුත් නැවත සක්මණේදී මතුවේ. ඇතැම් දිනවල සක්මණේදී මේ සිතුවිලි රූප වශයෙන් එන අතර ඒ සමගම තද කුණ්ඩේ අමාරුවක් මතුවේ. පය තොරවන බැරි තරමට කුණ්ඩේ අමාරුව උත්සන්න වූ විට තොරවන ගතිය මතුවේ, පුරණ ගතිය මතුවේ, එෙන් එදිට ඇදී උණ ගතිය මතු වී තෙන්ගෙඩි තැවී තිබෙන බවත් කුත්තේටි මතු වී තිබෙන බවත් දැනේ. මේ තත්ත්වයේම පරයන්කේට දෙමින් ගොස් වාඩි වූ විට මේ මොහොතේ සතිය පවත්වන්න බැරි අතර එහාට මෙහාට විසිරෙන ගතියක් සමග ඉන්න බව තේරේ. වරිමර කය ඍජු වන අතර නැවත විසිකරන ගතියක් මතුවේ. පරයන්කෙන් නැගෙන්න විට පොඩි අමාරුව හා ආර්ථික ගතිය නැති වී ඇති අතර උණ ගතිය හා සෙන් ගෙඩි සුත්තේතිද නැති වී ඇත. නැවත සක්මණේදී කලින් පරිදිම මතුවේ. මේ ගතිය අපහසු දෙමින් සක්මණේදී හා එදිනදා වෙනස් වැඩ කටයුතු වලදී මෙනෙහි කිරීමට පටන් ගන්නවා. මෙනෙහි කිරීම පටන් ගත් අතර පරයන්කේදී හුස්ම දෙස බලා සිටීම කරමි. මට තිබෙන ගැටලුව නම් මෙනෙහි කිරීමේදී කෙලෙස් යට යනවද වන්නේ කෙලෙස් ජීවීමත් සිදුවන්නේ නම් නොවැටිද. කර්ණාටක පහදා දෙන්න. ඒක කියන වෙලාවෙ වෙනත් පැටලෙනවා නැත්නම් ලීලා තියෙන එක පිළිසිදු නැහැ. මගේ නිසා මේ මට තේරිච්ච ටිකටයි මම මේ කතා කරන්නේ. මෙනෙහි නොකිරීම තමයි ප්‍රධාන හේතුව නිසා මෙනෙහි කරන්න පටන් ගන්නකට පස්සේ සම්කිසි ප්‍රමාණයකට පාලනයක් යටතට එනවා භාවනාව. මෙනෙහි කරන ක්‍රමයේ හැටියට සමාහට කෙලෙසෙන එක නතර කිරීමත් වෙනවා. ආපු කෙලෙස් කැපීමත් වෙනවා. ඊට පස්සේ ඉදිරියට යන දිග ගමනකුත් යන්න පුළුවන්. ඒ නිසා මේ අවශ්‍යතාවයේ අනුව මෙනෙහි කිරීම පුරුදු කරගන්න ඕනේ. අවශ්‍ය නැත්නම් නිකන් හිටියට කමක් නැහැ. Tamanට කරදරයක් නැතුව මේ භාවනා යනවනම් මෙනෙහි නොකර කෙරුවත් ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙනෙහි කරන්න ඕන වෙන වෙලාවට මෙනෙහි කරන්න දැනගන්න නම් ඒක පිටිබඳ හුරුවක් තියෙන්න ඕනේ. ඒ වගේම මේ වார்த்தාව සම්පූර්ණ සපේලා තියෙන්නේ අපි බලාපොරොත්තු වෙන කමඨාන් සුද්ධ කිරීමේ උපදේශ පන්ති කියවලා නෙවෙයි. ඒකෙදී කියන්නේ භාවනා හරියට පැත්ත පොඩ්ඩක් කියන්නේ. මේක හරියට පැත්ත මොකක්වත්ම කියන්නේ. කියන්නේ ඔක්කොම වැරදිච්චයි වැරදිච්චයි. ඒ නිසා අනිවාර්යයෙන්ම හිත නරක වෙනවා. අහගෙන ඉන්න එක නාගේ හිත නරක වෙනවා. ලියන එක නම් හිත නරක වෙලා ලියනවා. ඒ කියන්නේ කෙලෙස් වලටමයි ආරාධනා කරලා තියෙන්නේ. එනිසා භාවනා හරිය වෙලාව මේ කරදර කංකරච්චල් තියෙනවා හරි හරිය වාක්‍ය දෙකකින් රචනය පටන් ගන්න. ඒ නැත්තම් මගේ වචනේ කියන මුස්පේන්තුවක් තියෙනවා. ඒ හොඳ නෑ ඒ වචනේ. ඒකට කියන්න තියෙන්නේ එච්චරයි. ඒ නිසා මම කැමැති දැනගන්න රිට්‍රීට් එකට ඉන්න කට්ටියට මේ කමඨාන් සුද්ධ කිරීමේදී ඉදිරිපත් කරන වාර්තා පිළිබඳව තනි කොලීක තොරතුරු ටික ලැබෙන සලසලා තිබුණා ලැබිලා තියෙන ඔක්කොටම. හම්බෙලා නැද්ද? ඔය ඒක පුළුවන් තරම් කරන්න තියෙන්නේ එන්නේ ඉස්සෙල්ලා ඊමේල් කරන්න. يعني උසාවියට ගිහිල්ලා අපිට ඕන දේ කියන්න බෑ. කල්ලාතු උසාවි භාෂාවෙන් නීති භාෂාවෙන් වාර්තාව ඉදිරිපත් කරන නැත්නම් නඩුකාරය අහන්නේ නැහැ. ඒක මෙතෙන්දි කරන්න බෑ. මේක මෙතෙන්දි කරන්න ගියොත් වෙන්නේ අවශ්‍ය තොරතුරු ටික නැහැ. අනවශ්‍ය තොරතුරු එකක් ඉදිරිපත් කරනවා. මේ ටික අවශ්‍යයි හරි පැත්ත කිව්වට පස්සේ. ඒක නිසා ඒ සක්මන් කරනකොට මේ මේ කොන්දේ අමාරුවක් හෝ ඒ වගේ හිතවිලි ප්‍රශ්නයක් නැති වෙලාවක සක්මණේදී කොහොමද Tamanට වම තිනකොට මොනවද වැටෙන්නේ? දකුණ තිනකොට මොනවද වැටෙන්නේ? ඒ වැටෙද්දී පියවර කීයක් Tamanට සක්මන් කරගන්න පුළුවන්ද කියන තොරතුරු කියන්නේ නැතුව වැරදිච්චව ගැන විතරක් කතා කරුවට ඒ සුද්ධ කරන්න කමටහනක් නැහැ හිතන. එතන පරියංකේදී ආනපාන කරනවා කියලා කියනවා කොහොමද ඒක වැටහිම කොහොමද කොච්චර වෙලා ආනපාන පවත් ගන්න පුළුවන්ද කියන එක විස්තරයක් නැහැ. එනිසා මේ වார்த்தාවක් දීලා තියෙන කාලය ඉතුරු කිරීම සඳහා තමන්ට හරගිය පැත්තේ හරගිය දේ විතර කරලා පස්සේ කියන්න බැරි වෙච්ච ටිකට. එහෙම නැත්නම් විග්‍රහ කරලා දෙන්න වචන මේ විවේචනය කරන්න විග්‍රහ කරන්න සංසන්දනය කරන්න විදියක් නැතරතුරුම. කෙසේ නමුත් මේකේ පසු කොටසේ තමන් විසීම සඳහන් කරලා තියෙන විදියට මෙනෙහි කිරීම දිගට කරගෙන යන්න ওই කියන ප්‍රශ්න දෙකටම ගොඩක් උත්තරේ වෙලා තියෙන්නේ මෙනෙහි කරන්නේ නැතිකම. ඒක රචනයේ මුල් හරිදී කරන්නේ නැති බව ලියලා තියෙනවා. පස්සේ ලියලා තියෙනවා මම මේ මෙනෙහි කරන්න පටන් ගත්තයි කියලා. ඒ කොන්දේ අමාරු ආවත්, හිතවිලි ආවත් ළඟ ළඟ තමන්ගේ මූල කර්මස්ථානේ මෙනෙහි කරන්ඩ මෙනෙහි කරනකොට තමන්ටම දැනගන්න පුළුවන්. එතකොට වෙන්නේ කෙලෙස් යටපත් වීමක්ද, කෙලෙස් කැපිල්ලක්ද, සතිය වැඩිල්ලක්ද කියලා දැනගන්න පුළුවන්. ඒ නිසා මේ මෙනෙහි කිරීම වටේ යන ප්‍රශ්නයක් මට පේනවා. ඒ නිසා හොඳ විශ්වාසයක් ඇති කරන මෙනේ කරන්න ප්‍රධාන වශයෙන් ප්‍රශ්නකුත් නැහැ මේ මේ ප්‍රකාශය ඇටියට කිසි ප්‍රශ්නයක් නැහැ තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳිච්චි කෙලවර දැකපු කෙනෙක් ලියලා තියෙනවා ඒ නිසා මෙනේ කිරීම ක්‍රමිකව කරන්න කියන එක තමයි මතක් කරන්නේ ගෞතම ස්වාමීන් වහන්සේ ඊයේ දවසකට විදි අවස්ථාවක අසත් ප්‍රසත් භාවනාවේ පුතජන භූමියේ ලෝකෝත්තර භූමිය වැටෙන ආකාරයට අවුලටත් පැහැදිලි කර දෙන්නේ. ඔය Tamanට වැටෙන දේ කිව්වොත් මට කියලා දෙතයි. දැන් ආනපාන කරන පිරිසක් මේ ඉන්නේ. Taman ආනපාන කරනකොට මට වැටෙන්නේ මෙහෙමයි කියන්නේ එතකොට කීයතයි. එහෙම නැත්නම් මට අහසේ චිත්‍රන් දෙන්න බෑ. මට canvas එක ඕන. canvas එක දුන්නොත් චිත්‍රන් දැයි. එනිසා මේක නා කැමති නම් දැනට කරන්නේ කොහොමද? වැටෙන්නේ කොහොමද කියන්නේ අන්න එතකොට නම් මට කියත හැකි මට තියෙන දැනුමේ මෙන්න මේ ටික නම් හරි මෙන්න මේ ටික වෙනස් කරන්න ඕන කියලා. එහෙම නැත්නම් මම කියනවා මූලික උපදේශ පන්තියට නැවත වුන්කම් දෙන්න. එතකොට අපිට ගොඩක් වෙලා නාස්ති කරන්න ඕන තමන්ගේ කාරණාව ඉෂ්ට වෙන්න. කැමති නම් සභාවට ඉදිරිපත් කරන්න දැනට කරගෙන යනකොට තමන් අත්දකින්න දෙයි. ආසයි සාධනාස්තේ මා පාරයන්ක භාවනාවේදී මා මෙතන සිටින බව මෙනෙහි කරමි. නමුත් ඉන්පසු ආස්වාද ප්‍රාස්වාසයේ මෙනෙහිම ඉදී සිදුවේ. නැවත මා මෙතන සිටින බව සිහියි. මෙලෙස දෙපසට සතිය ගමන් කරයි. මෙලෙස දෙපසට ගමන් කිරීම හසුරුවා ගන්නේ කෙසේද යන්න නමස්කාර පූර්වකව පැහැදිලි කරගන්න. මේක දෙකක් නෑ දෙකම කය ඇතුලේ තියෙනවා නම් අයිරියවෙති බත් ආනපන තිබුණා සතිය තමයි. ඒක දෙකේ ගැටුමක් ඇත්තේ නැහැ. කය කියන්නේ ලොකු වලල්ලක්. ඒක ඇතුලේ තියෙන පුංචි වලල්ලක් තමයි ආනපානේ. ඒකෙත් ඇතුලේ තියෙන තව වලල්ලක් තමයි මේ ආස්වාසේ මේ ප්‍රස්වාසී කියලා වැටෙන ගතිය. ඒකත් ඇතුලේ තියෙන තව වලල්ලක් තමයි මේ ආස්වාසේ මුල, මේ මැද, මේ අග කියලා වැටි. ඉතින් ඔකේ එnde end end end target board එකේ පුංචි පුංචි රවුම් වලට ගිහිල්ලා ගිහිල්ලා බුල්සයි එකට යනවා වගේ තියෙන. ඒක ගැටුමක් නෑ එතන. ඒ නිසා කොහොමද තිබ්බස්සතිය තියෙනවා. ඉරියව්වේ තියනට වඩා හොඳයි පුළුවන් නම් ආනපන තියෙන. ආනපන තියනට වඩා හොඳයි මේ ආස්වාසේ මේ ප්‍රස්වාසේ කියලා හොඳට කැඳේ ගල බිරුවගේ වෙන් කරන එක. ඊටත් වඩා හොඳයි මේ ආස්වාසේ මුල මේ මැද මේ අග ආදි වශයෙන් විස්තර බලන්න. ඒ නිසා මෙතන ගැටුමක් නැහැ දෙකටම හොඳයි කියලා හිතාගන්න. ඉදියවටත් වැඩිය හොඳයි. ඒක ඇතුලේ තවත් විස්තරයක් තමයි ආනපාන කියලා හිතාගත්තා ප්‍රශ්න විසඳෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ පැවති සංවාදයේදී ආස්වාද ප්‍රාස්වාදයේ නැතුව යනතුරු සතියෙන් සිටීමේ නිවනට පැමිණෙන බව වාසේ දල්කෝ. මේ අතරම එම අවස්ථාවට පැමිණෙන බව අප නොදන්නාවවත් පැවතුවා. තවමත් ප්‍රාථමික අවදී සිටින නිසා ඒ තරමක් තේරුම් ගැනීමට අපහසුයි. ඔබ වහන්සේ අදහස් කළේ නිර්වාණය නොද අවබෝධය ලැබුණ බව දැන ගැනීමට සලකුණක්වත් ලැබෙනවාද? එසේනම් මේ පිළිබඳව තවත් පැහැදිලි කරන්නේ කියලා සිටිනවා. අප මේක පෙර සංකේත සත්‍යනවාද? ඒ වගේ කියවෙන්නේ නැහැ ප්‍රශ්නේ හරියට සද්දට ලගලා කියවන්නේ නැහැ එතකොට මට තේරෙන්නේ නැත්නම් සභාවට තේරෙන්නේ නැහැ ඔය තේරිච්ච ප්‍රදේශෙට කියනවා නම් Tamange තොරතුරු ඉදිරිපත් කරන්න නැතුව මට කොච්චර බෝලේ දැම්මත් මං සෙල්ලම් කරන්න දෙන්නේ නැහැ ඒ නිසා කරුණාකරලා මතක තියාගන්න මම මේ ස්කොෂ් ගහනනේ බැට් ක්‍රිකට් ගහන්නේ ඕගොල්ලෝ බෝලේ දැම්මොත් තමයි මම සෙල්ලම් කරන්නේ ඕගොල්ලන්ගේ පැත්තේ වචනයක්වත් කියන්නේ නැතුව ඊයේ කිව්ව දේ තව පොඩ්ඩක් කියන්න කිව්වට මං එච්චරම මොඩ නැහැ මට ඕන කරලා තියෙන භාවනා කරවන්නයි මේ මගේ දැනුම බලන්න ඕගොල්ලන්ට අවස්ථාවක් දෙන්න නෙවෙයි මේ තියෙන්නේ. නිසා කර්මාකල දැන් භාවනා කරනකොට කොතරද ඉන්නේ කියන තොරතුරු ටික දෙන්න බැරි නම් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා වැඩක් නැහැ. ඒතර බණ තේරෙන්නෙත් නැහැ. බුදුහමරෝ කියන දේ තේරෙන්නෙත් නැහැ. ඒක නිසා කරුණාකර මේ වார்த்தාවට තමයි භාවනා කරනකොට අත්දකින්න තොරතුරු ටික දීලා ඊට සාපේක්ෂව ප්‍රශ්න ගන්න. ඒකට අලුතෙන් ආපු කෙනාට ප්‍රශ්න තියෙනවා. ප්‍රායෝගික වටිනාකමක් තියෙනවා. නැත්නම් අනේ සංස අර කැල්ල ආයසරක් කියලා දෙන්නකෝ කියලා. පෑන් තියෙනවා, කොළ තියෙනවා ඕන කෙනෙකුට කියේ. මුල් කාලේ මම ඔය ඔක්කොටම උත්තර දුන්නා. දැන් එච්චර මොඩ නැහැ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා. තොරතුරු ඉදිරිපත් කරන දැන් කැමති නම් සභාවට අපි ප්‍රශ්නේ ගන්නවා. ඉදිරිපත් කරන කැමති නැත්තම් හෙටත් අවස්ථාවක් තියෙනවා. හෙටත් ලියලා ඉදිරිපත් කරන්න. Tamange අත්දැකීම් වලින් තොරව කතා කරනවා කියලා කියන්නේ වගවීමකින් තොරව කරන දෙයක්. ඒක සාකච්ඡා ඉච්චර පළපරෝජන ලැබෙන්නේ දැන් ප්‍රශ්න දෙකක් කියනවා මම ප්‍රතික්ෂේප කරා මේකත් ප්‍රතික්ෂේප කරනවා සභාවට ඉදිරිපත් කරන්නේ නැත්නම් එහෙනම් අපි යනවා ඊගා ප්‍රශ්න. නැවත ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී මම පහත කරනු අත්ති විදින්නේ දෙන්නේ. පියවර ඉස්සීමේදී පතුලේ ඉදිරිපත් කොටසක් පියවර තැබීමේදී විලුඹත් උපකාරී වෙන බව. ඒ දෙක පියවර එසවීමේදී කකුලේ ඇඟිලි මහත් වෙහෙසක් දරන බව. මෙය පරිමාවේ පරික්ෂා කිරීමේදී ඇඟිලි මෙන්න බත් කෙන්දර සිහින් වේදනාවක් බත් කෙන්දර සිහින් වේදනාවක් දැනුන අතර ටිකින් ටික දණහිසින් පහළ කොටස මදක් තදගතියක් දැනුනි. සුළු වේලාවකින් එම ගතිය පාවක සිතා සෑහළු බවක් දැනුන අතර කකුල් ඉදීම වාගේ මදක් වේගයෙන් ඉදිරියට ඇදුණි. තුන පතුලේ ඉදිරිපස කොටස ඇඟිලි වලට පසු පසින් පරීක්ෂා කෙරේ. එම කොටස වැලි පොළොව උතුරට තදින් කාවදී සිරුර ගෙන යාමට පාලු කිරීමට සහාය වන හැටි නිරීක්ෂණය කෙරේ. ඒද ටික වේලාවකින් ඉතා පහසුවෙන් ඉබේම ඉදිරියට තල්ලු වන ආකාරයක් දක්වින්නේ. දෙක පර්යන්කේදී මා හුස්ම රැල්ල පරීක්ෂා කෙරෙමි. එහිදී ආස්වාද රැල්ල ආප ආස්වාද රැල්ල නාස්පුරේ දිවි ඇදී නාස්පුරේ ඇතුළත ස්පර්ශ වන ආකාරයේ අත්විඳින්න. මදේලාවකින් නාස්පුරේ එකවර පළලු වාක්‍යනි දැනීමක් ඇති විශාල හිස් අවකාශයක් අත්විඳින්න. එහිදී ගැඹුරු දියක යටට ඇදී යනවා මෙන්ද වරිමර විවිධ වර්ණද මැපෙමින් නැති වී මෙම සෑම දර්ශනයක්ම ඉතා විශාල ප්‍රමාණයේ ඒවා විය. මේ අත්දි විඳින් ඉන්න විට එකවරම සිරුර පවතින බව දැනෙන්න පිළි. සිරුර තදගතියකින් යුක්තව දැනුණ අතර එය අත්විඳින්න ඉන්නා විට ක්‍රමයෙන් තදගතිය පහව යන්නට විය. මා දීපුවරක් සිරුරේ උඩ සිට පහළටත් පහළ සිට ඉහළටත් පරිස්සම් කෙරෙන්නේ. එහෙත් කිසිදු වේදනාවක්, හිරියක් හෝ දැමීමක් නොදිති. ඒ සමගම පරයන්කෙන් ඉවත් වුනේ. දෙවන දින මට කිසිම ආකාරයකට හුස්ම රැල්ලේ සිහිය පිටවා ගැනීමට නැහැ කිව්වා. ඉන්පසු අවස්ථා දෙකකදී මා හුස්ම රැල්ලේ ඉතා හොඳින් සිහිය පිටවා ගත අතර එහිදී ප්‍රශ්වාස රැල්ල ආස්වාස රැල්ලට වඩා දිගු බවත් ආස්වාස රැල්ල අවසානයේ මධ්‍ය විරාමයකින් පසු ප්‍රශ්වාස රැල්ල ආරම්භ වන බවත් අත්විඳිනවා. එමෙන්න ආස්වාස රැල්ල දිනහැල තුරට ගමන් කරන විට ඒවා පිම්බෙන ආකාරය ප්‍රශ්වාස රැල්ල හිටවන විට ඒවා හැකිලෙන ආකාරය ඉතා හොඳින් අත්විඳිනවා. මා සාවුදුරටත් කළ යුත්තේ කුමක්ද යන පිළිබඳව ඔබ වහන්සේගේ කාර්මික උපදෙස් බලාපොරොත්තු ඔබ වහන්සේට දොරටු දීලා මේක සාමාන්‍යයෙන් තොරතුරු සෑයන ප්‍රමාණයක් වාර්තා කරලා තිනවා. මේක දෙමික සංවිධානය කරන්න පුළුවන්. නමුත් අද ඉදිරිපත් කරපු ප්‍රශ්න වලින් බලනකොට තෑයෙන දුරට භාවනා කරලා අත්දැකීමක් ඉදිරිපත් කරන ගත්ත සාර්ථක ප්‍රයත්නයක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ විදිහට බලනකොට අපි සක්මන පිළිබඳව නොතකා සතියෙන් තොරව ගමන් කරනකොට අපි මොනවාවත් දන්නේ නැහැ වටපිට බල බල කතා කර කර යනවා එතකොට මේ කකුල් වල මොකද වෙන්නේ කියලා දන්නේ නැහැ නමුත් ඒ වටපිට බැලි නතර කරලා අවධානය කකුලට යොමු කරුවොත් නිවනට තමයි යන්නේ ඒක නිසා ඒකේ බලලා ඉවර කරන්න බැරි තරම් තොරතුරු රාශියක් තියෙනවා මේ අන්තම් පටන් අරගත්ත විතරයි ඒක නිසා තවදුරටත් මේ තියෙන තොරතුරු ඒ යනකොට එනකොට තේරෙන ටික අනුව වැඩි පියවර ප්‍රමාණයක් තබා ගන්න නැත්නම් වැඩි වේලාවක් සක්මනේ ගතකරනද කුමක් කළ යුතුද? ඒ දේ කරන්න කරන්න කරන්න නිකන් සාමාන්‍ය ධෛර්ය වීම පිණිස කියන්න පුළුවන්. මුලදී ආයාස කරගතියක් තිබුණාට සක්මන් පොළ බුරු වෙනකොට භාවනා උරු වෙනකොට ඔක්කොම නිකන් අනායාසයෙන් සිදු වෙන අතර තොරතුරු Tamanට වැඩි වැඩි ආස උත්සන්න ආසන්න වෙන්න පටන් ගන්නවා. හැබැයි තොරතුරු අහුලා ගන්න දැනගන්න. ඒ අහුලගත්ත තොරතුරු වාර්තාවට ඇතුළු කරන්නත් දරගන්න. ඒතකොට තමයි අහගෙන ඉන්න එකට තේරෙන්නේ මේ කරලා අද්දුටුවක් ප්‍රත්‍යක්ෂක් මේ කතා කරන්න කියලා. ඒතකොට මේ සක් පරියන්කේ ඉන්නකොටත් ඒ වගේ ආස්වාද ප්‍රසවාස හොඳට සමීපව බැලුවොත් හැම ප්‍රසවාසයක් අවසානයේදීම කිසිම හුලංගන්දනුවක් නැති අත්දක ගන්න බැරි තැනක් යටිපහුව වෙන බව තේරෙයි. හැම ආස්වාසයක කෙලවරක් තියෙනවා. එතෙන්ට යනකොට හිතේ තියෙන නොසන්සුන් ගති නිසා අපි හුඟක් වෙලාවට ඒ අතර අතර අතර වාසිය හිස්තන දකින්න නැතුව එමුණද ඒක ගැන බය ඇතුව ඊගාවට එන ගැන අපේක්ෂා කරන හොඳට ආනපානේ සංසිඳනකොට තමන්න තේරෙන පටන් අරගනි හැම ආස්වාසයක්ම 100%ක්ම නතරලා ප්‍රසවාසය පටන් ගන්නවා. අන්නේ නතර වෙන මැද හරිය අහුවෙන්නේ නැති නිසායි අපි මේ සංසාරේ දුක් විඳින්නේ. අපේ ඉඳුරන් තාම ඒකට උනන්දු නැහැ, ප්‍රනීත වෙලා නැහැ. නමුත් බලාන ඉන්නකොට ඉන්නකොට ලොක්කට බලන කණ්ණාඩියක් දාලා බලනවා වගේ නැති වී යන වැඩ පිළිවෙල බැලීම තමයි භාවනාවේ තියෙන ගැඹුරුම කොටස. ඒකට අපේ හිත හරියම කෝල වෙනවා, කෝල වෙනවා, කෝඩු වෙනවා, පැකිලෙනවා, බස්ස ගහනවා, බය වෙනවා, චකිත වෙනවා. ඉතින් ඒ නිසා ටික ටික ටික ටික ටික ගිහිලා සම්පූර්ණයෙන්ම ජීවෙන තැන දක්වා බලාගෙන ඉන්න පුළුවන් කියලා දැනගත්තොත් තමන්න තේරෙයි වේදනා දෙකක් අතර මැදමත් හිස්තනක් තියෙනවා. හිචිලි දෙකක් අතර මැදත් හිස්තනක් තියෙනවා. සද්දෙත් හිස්තනක් තියෙනවා. හිස්තන අල්ලන්න උත්සාහ කරුවොත් හිතවිලි වල තියෙන අන්තර්ගතය අපිට අමතක වෙනවා භාවනාව වැඩෙනවා. හිතවිලි දෙකක් අතර තියෙන හිස්තන අල්ලනවා වෙනකොට හිතවිලි වල තියෙන අන්තර්ගතය මොනවද කියලා බලන්න කිව්වොත් භාවනාව කැඩෙනවා සතිය සතියත් කැඩෙනවා. ඉතින් ඒ නිසා මේ හැම දෙයකම තියෙන එකම ආකෘතිය ඒ නිසා ආනාපානිය අල්ල ගන්න පුළුවන් වුණා නම් මේ හොඳට යාලු කරගෙන හාද කරගෙන මුණට මුණ දාලා තියාගෙන විශේෂයෙන්ම උපදේශක වශයෙන් කරනවා මේ ප්‍රස්වාසයේ නිම වෙනකොට, ගෙවලා ඉවර වෙනකොට අන්තිම බිඳුව දක්වා බලන්න කියලා. ඒකට හොඳම නිදර්ශනය තමයි ඒ ගාන්ටාරයකට ගහනකොට එන සද්දෙට ඇහුම්කන් දීලා සද්දේ නැහැ එහෙන කම්ම අහගෙන ඉන්න එකක් එක සැරයක් ගහලා ඒ සද්දේ ඉවර වෙනකම්ම අහන්න පුරුදු කරන්න. එතකොට ඉබේම උග්‍ර සත්‍යයකට එනවා හිත. එහෙම නැත්තම් ගාන්ධාරයක් නැත්තම් Tamange නිකුත් වෙන සද්දයකට අහුම්කම් දෙන්න. අපි වැඩක් කරනකොට කොච්චර අනවශ්‍ය සද්ද කරනවද කියලා. එක සද්දයක් ඉවර වෙනකන් අහන්න බෑ. ඉබේම හිටගෙන හිටියත් ඉඳගෙන හිටියත් සතිමත් ඒක තමයි ඔය ආනපානේ හරහා අපිට ලැබෙන අතිරේක ලාභේ. ඉතින් ඒකට කිට්ටු කරලා මේකේ සටහන් වර්ගයක් තියෙනවා. ඉතින් ඒක නිසා තවදුරටත් ඒක මුණදි කරන්න බෑ හොඳට හුරු වෙන්න ඕනේ. හොඳට හාද කර ගන්න ඕනේ ආනපානේ. ඒකට වෙල ඉවර වෙන කම්ම බලන්න. ඒකට අනක් සක්මන් භාවනාවේදී අනායාසයෙන් සිදුන තන්ට යන කම්ම සක්මන් කරලා ඒ කෙරෙන ක්‍රියාවලිය දිහා බලන හිටියොත් හැත්තම්ම ගානක් ගියක් කද්දාවත් වෙහෙස වෙන්නේ නැහැ. සම්පූර්ණ කය හිත දෙකම විස්්‍රාම කරනවා, විවේක කරනවා. ඔක තමයි සුද්ධාවය ඊවිනිං වෝක් එකක් කියලා දාගෙන තියෙන්නේ. ඕනේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඊවිනිං වෝක් එකක් දාපුවාම ඔක්කොම ප්‍රශ්න ඉවරයි. බුදුරජාණන්සේ සුද්ධාට ඉස්සෙල්ලා ඔක අපිට කියලා දුන්නේ අපේ තියෙන ඔලොමලකම නිසා, මැටිකම නිසා කරන්නේ අපිට වෙලා නැහැ, සක්මන් කරන්න වෙලා නැහැ. මේ ඒක නිසා අපි අනවශ්‍ය ප්‍රශ්න ඇති කරනවා. තත් හැමදාම දවසේ කාලසටහනේ වෙලාවක් තියාගන්න නිසිනින්ද ඔහේ තක්මන් කරන්න. ඒක මේක අනායාසයෙන් වෙන දවසේ වෙනකොට අපි පුංචි කාලේ 7යි 7යි කියන්නේ ඉගෙන ගන්න කාලේ තිබිච්ච ළමා මනසට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක එක දවසින් ඉන්නේ නැහැ. ඒක බණකින් එන්නේ නැහැ. ඒක ප්‍රයත්නකින් එන්නේ නැහැ. බොහෝ කල් කරනකොට තමයි මේ මේ සිද්ධි වෙච්ච තැන, විවේක වෙච්ච තැන, අනායාසයෙන් වෙන තැන තියෙන්නේ. නමුත් ඒකට ඉඟි තියෙනවා මේ ප්‍රකාශයේ. අන්න ඒ තරම් එනකන් ඒක දිගට ඉවසිල්ලෙන් දිගට කරන්න කියන එක තමයි මතක් කරන්නේ. ගෞරවනීය සාමිදාන්ත මම ප්‍රාථමික යෝගාවචරයේ පරයන්ගේ වාරිය පසුව එන්නේ ඉඳගෙන නිදාගෙන සිටින මේ විදියව පැවැත්ීමේදී බොහෝ විට මානසික අඳුරපෑ හිස් බවක් අත්විඳි. මේ ගෙවුණු දින කීපය තුළදී පරයන්කේ සිටින විට පළමුව මේ නිදාස් බව කිපේලා කියන වචන වරද්දා කියවන්නේ අර්ථය දෙන්නේ නැහැ. මොළේ ඉඳලා කියවන්නේ. මම ප්‍රාථමික යෝගාචරයේදී යෝගා වචරයේ පරයන්කේ වාඩි වූ පසුව මෙන්න ඉඳගෙන නිදාගෙන සිටින මේ ඉරියව් පැවැත්ීමේදී බොහෝ විට මානසික අඳුරු පැහැ හිස් බවක් අත්විඳි. මේ ගෙවුණු දින කීපයේ තුලදී පරයන්ගේ සිටින විට පළමුව මේ නිදහස් බව ටික වේලාවක් කයට සිටගෙන ආපසු අත්විඳි. ඉන්පසු ඒට විකින් විට සිටිවිලි දැනෙන බාධා කරයි. සමහර විටක පපුව මැද ප්‍රදේශයේ අධික වේදනාවක් දැනේ. ආස්වාද ප්‍රස්වාස වැටෙන්නේ නැත. මා සතිවත්ව මේ සියල්ල අත්දැකී. ප්‍රශ්නේ එක ප්‍රාථමික යෝගාවචරයේ වන මාහට මේ අවස්ථාව පැහැදිලි කර දෙන්නේක්වා. දෙක මේ අවස්ථාව ඉක්මවා ගිය පසුද ආස්වාද ප්‍රාස්වාසයේ වැටෙන්නේ ඔබ වහන්සේ මේ අවස්ථාව ඉක්මවා ගිය පසුද ආස්වාද ප්‍රාස්වාසයේ වැටෙන්නේ. ඔබ වහන්සේට මේ කුසලයේ නියම මේ සංසාරේ එක්කෙනෙක්වත් ප්‍රාථමික යෝගාවචරෝ කියලා જાතියක් නෑ අපි තැහෙන වයසක කට්ටිය සංසාරේ. ඒ නිසා නිකං අනවශ්‍ය නම් වනම් පටලවා ගන්න යන්න එපා. manussකම තියෙනවනේ. එච්චරමයි භාවනාට ඕන කරන්න. ඔය කොච්චර වයසට ගියත් මුගක් භාවනා කරත් මැට්ටට මොනම දෙයක්වත් තේරෙන්නේ නෑ. භාවනා නොකර හිටියත් මොලේ හොඳට තියෙන මනසට මේ කියන කාරණාව දෙන මේ මූලික උපදේශ ටිකට අහුම්කම් දෙන්නේ නැති එකේ දෝෂේ තියෙනවා. ඒ නිසා වාඩි වුණාට පස්සේ ඕ ඉඳගෙන හිටගෙන මොනවද කෙරුවත් කයට හිත ආවන ඒ චේචර තමයි කරන්නේ. ඒකට වයසක ගතියක්, ගෑනු ගතියක්, පිළිමි ගතියක්, අත්දැකීම් සහිත ගතියක් නැති ගතියක් මොකුත් නැහැ. කයට හිත ගත්තට පස්සේ තමයි මොකද්ද වැටහෙන්නේ කියලා ප්‍රකාශ කරන්න පුළුවන් ඒ දේ තමයි අතිනාම දේ කියලා දන්නවනම් දෙන්නෙකුට වෙනසක් නැහැ. බුදුන්ටත් වැටෙන දේ තමයි අපටත් වැටෙන්නේ. එතෙන් යාගන්න බැරිකම ප්‍රශ්න තියෙනවා. ගියාට ඒක පින බව දන්නෙත් නැහැ. ඉතින් ආනපන වැටුන්නේ නැහැ කියලා ඉතින් කන පින්දක් ගන්න. ආනපන වැටුන්නේ නැති වුණාට ආනපනේ හරහා හෝ ගත යුතු සතිය තියෙනවනේ දැන්. කයට හිත ඇවිල්ලා තියෙනවනේ. ඒ නිසා ඉරියව්ව තියෙනවනම් ආනපන නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. තියෙනවනම් අතිරේක ලාභයකට ගන්න. මේ විදිහට පුඩු පුළුවන් වෙලාවේ Taman ඉන්නේ ඉරියව්ව හොඳට සපහසුව සමමිතිකව තියලා ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉඳගෙන ඉන්න බව දැනෙන ගතිය තියෙද්දි පපුවේ වේදනා ආවත් ශබ්ද ආවත් බලන්න ඒ වේදනා මැද ඒ ශබ්ද මැද ඒ හිතවිලි මැද මම ඉන්න බව දැනගන්න තියෙන හැකියාව නැත්නම් ඉන්න බවට හිත ගන්න පුළුවන් හැකියාව තියෙනවනම් භාවනාවට මොකුත් වෙලා නැහැ. සතවිලි මැද, ශබ්ද මැද, වේදනා මැද උනත් මම ඉඳගෙන ඉන්නවා කියන එක දැක ගන්න. ඒකට යන්න පුළුවන් ඉඩ. gedara yana පාර දන්නවනම් භාන මොනක්වත් කරදිලා නැහැ. ඒකට ධෛර්යය පිණිස කියන්න පුළුවන් බාධාවල් නැතුව ඉරියව් බලනවට වැඩිය ලොකු දියුණු සතියක් තමයි බාධාවල් තියෙද්දි ඉරියව් බලන්නේ. සසතිය දියුණු වෙන දියුණු වෙන මොන වේදනාවක් තිබුණත් මොන හිතවිලි සද්ද තිබුණත් මේ ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්කම ජීවිතේ කරපු ලොකුම පින්කම කියලා අනුමೋದන් වෙන්න කිය ගම ඕන ඉරියව්වක දවසේ ගත කරනකොට චන සම්පත්තියට ඇවිල්ලා වර්තමාන මොහොතේට ඇවිල්ලා අපි ඉරියව්වෙන් තොරව දවස වේලාවෙන් තොරව සතිය වැඩිම කරන්න පටන් ගන්නවා. ඒ නිසා ආධුනික ගතියක් ගා ගන්න යන්න එපා. එහෙම එකක් අපිව සමාජයේ අපිට ආරූඪ කරන්න හැදුවට භාවනාවේදී ඔක්කොමලා එක මට්ටමේ. ඔය උඟක් දිනුනේ කියලා හිතාගෙන කටේ තමයි ගොඩක්ම මැට්ටෝ. පඬිතකම් හින්දා. ඒකේ නඩ කවදාකවත් සතුටු වෙන්නත් බෑ. ආධුනිකයට නෑ පුංචි දෙයක් අමනාට ලොකු සතුටක් ඇති වෙනවා. ඊට පස්සේ ආධුනික හිතනවා එහෙම වෙන්න පුළුවන්ද මම මේ මේ ඊයේ ආවේ. එහෙනම් මේ ළඟදී ආපු එක්කෙනෙක් කියලා අයසක කරනවා. නමුත් දිගට කරන්න කරගෙන කරගෙන යනකොට තමයි තේරෙයි මේ ඉරියව්වට හිත පුළුවන් ගන්න පුළුවන්කමේ ආධුනිකකමක් වයසක ගතියක් වැඩේ. ගතියක් නැහැ, ඥාන පරිමේ ගතියක් නැහැ, පැවිදි උපවිදි ගතියක් නැහැ. ඒ ගත්තට පස්සේ දැනෙන දේ කිසිම දෙන්නක වෙනසකුත් නැහැ. ඒක ආශ්චර්යවත් ගැඹුරක් තියෙනවා. ඕනම කෙනෙක් වර්තමාන මොහොතට ගිහිල්ලා මෙන්න මෙහෙමයි කියලා විස්තර කරන්න බුදුහාමුදුරු කියන ක්‍රමයට තමයි විස්තර වෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ බුදුහාමුදුරේක ලොකුම පිංකම කියලා සලකනවා. අපි කියනවා අයියෝ ඉතින් මේ ඇඟට හිතගත්තයි කියලා ඕක මොකද්ද වැඩේ ඊට වැඩිය නරකද මේ ඇඟ ඉන්දියාවට ගෙනිච්චොත් මෙරට පිං සිද්ධ වෙන්නේ නැද්ද කියලා හිතනවා. මේ ඇඟ නටවලා උඩරට නටුන් නටුවොත් පිං සිද්ධ වෙන්නේ නැති වෙයිද කියලා හිතනවා. ඒකට තමයි තකතිරුකම කියලා කියන්නේ මෝඩකම කියලා කියන්නේ ඒකට තමයි. ඒ නිසා කොයි වෙලාවක හරි ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් ඉරියව්වට හිත අරගෙන ඒ අත්දැකීම තව කාටට කියන්න උත්සාහ කරන්න. හරීම නිහතමානී හරීම අහිංසක අත්දැකීමක් තියෙනවා. ඒක ඉක්මන්ගේ ඒකේ සාපේ නිසා තමයි මේ අපි සංසාරේ දුක් විඳින්නේ. ඒ නිසා වේදනා තත්ත්වයේ හිතවිලි තිබුණත් හිටගෙන හිටියත් ඉඳගෙන හිටියත් මොන ඉරියව්වේ හිටියත් ඉරියව්වට ආව වෙලාව ක්ෂණ සම්පත්තිය කියලා හිතාගෙන ඒ ක්ෂණ සම්පත්තිය වැඩි කිරීමට උත්සාහ කරන්න කරනකොට කරනකොට තමන්න තේරෙයි ඒක අපිට උප්පත්තියම හම්බෙච්ච ජම්මලාභයක් ඒක අමතක කරුවොත් ඉතින් ඒක ප්‍රමාදයක් කියලා කියනවා දැනගෙන කටයුතු අප්‍රමාදී කියලා කියනවා ඒකේ ලකුණු තියෙනවා ඉතින් මේ පාර දිගටම ඉස්සරහට යන්න ආධුනික පට්ටම තියාගන්න යන්න එපා ඒක ගැන අමතක නොකර හම්බෙච්ච ධර්මලාභයට අනුග්‍රහ කරන්න කියලා කියනවා. නර්තසංගාත පරයන්කේ ආනාපාන භාවනාව පිළිවෙලට පටන් ගතිමි. ස්වල්ප වේලාවකින් කකුලේසා හොඳ ප්‍රතිදී වේදනාවක් ඇති. ටිකක් වෙලා යන විට උග්‍රවන වේදනාව නිසා නැගිටීමට සිත් පහළව ආයතෙන් වේදනාව දක්මින් දිගටම සිටියේ. එක වේලාවක් යන විට කෙලෙසද මෙම වේදනාව ඇතිවන්නේ කියා සිටුවේ. වේදනාව මුල ලක්ෂ්‍යයක සිට හිතිරීමක් ලෙස රැලි තරංග ආකාරයේ පිටතට වීදී යන බව පෙනුණා. එමෙන්න එකම තැන ඇති වේදනාව තවත් ඇතිවීමෙන් නැතිවීමෙන් පවතින අතර එම ඇතිවීම දෙකක් අතර තුළ කිස් බවක් දුකිනු. කෙමෙන් කෙමෙන් කීප පොලක ඇති වූ වේදනාව ශරීරයේ පුරා පැතිරී යන බව පෙනුනි. මෙලෙස තව ටික වේලාවක් යන විට මුළු ශරීරයම වේදනාවෙන් සම්පූර්ණ වී ඇති සයක් දැනුනි. මෙම වේදනාව නිසා සිත වරපටකින් ශරීරයට බැඳ ඇති සයක් දැනුනි. අවශ්‍ය වුවත් සිත පිටතට ගෙන යාමට නොහැකි බවක් දැනුනි. මෙලෙස තවත් වෙලා පැවති හදිසියෙම පිපිරීමක් මෙන් ශරීරයේ සීමාවක් නැති වී සීමාවක් නැති වේදනා පිටතර වීදී ගිය අයුරු අයුරක් දැනුනි. මෙලෙස ටික වේලාවක් පිපිරීම ලක්ෂ්‍ය ලක්ෂණ පැවති පැවත නැවතත් වේදනාව අඩු ශරීරයේ තැන්පත් වී අඩු වී එමෙන්ම ශරීරයේ සීමාවන් දැනීමට පටන් ගැනුණා පටන් ගැනුණි මෙම භාවනා අධ්‍යක්ීම කෙරෙහි ඔබ වහන්සේගේ අදහස දෙන්න ඉදිරියට යන්න උපදෙස් වේදනාව ඇත්තටම භාවනාවට බාධා ස්වරූපේ මතුනාට දුක් වේදනාව දුක් වේදනාව ආවට පස්සේ කොහොමඩක්ක සතිය කැඩෙන්නෙම නැහැ. ඒ නිසා ඒක ලකූ ලාභයක් තියෙනවා. ආනාපාන සතිය කැඩෙනවා දුනවා. වේදනාවට පස්සේ කැඩෙන්නෙම නැහැ. ඒ නිසා ඒකේ ওই කියන විදිහට ඒක රැලි තරංග මාලා ආකාර තටහන් වශයෙන් බල බල හිටියොත් ඒක බොහෝම ශීඝ්‍රයෙන් ඒ වෙනස් වීමට ලක් වෙලා ඒ වේදනාව මම කියාගත්ත එක මේ මගේ කියාගත්ත එක මගේ ආත්මය කියාගත්ත මේක කඩලා එතකොට වේදනාව තියෙන හැබැයි මමගේ මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි ඒකට ලොකු සාන්තියක් තේරෙන්න පටන් ගන්නවා මේ කොහෙදෝ යන වේදනාවකට පශ්චාත්තාප වෙන එක තමයි පුතඥය කරන්නේ ආර්යයන් වහන්සේ කරන්නේ මේ වේදනාව මම නෙවෙයි කියනවා මගේ නෙවෙයි කියනවා මගේ ආත්මය නෙවෙයි කියනවා ඒක යෝගාවචරයට තේරෙන්නේ මේක නිකන් බැලමපු පුටලා ගියා වගේ. මම තහ මම නොවේ කියන සීමාව නැතුව කඩලා යනවා. මේක සදාකාලික වෙන වැඩක් නෙවෙයි. ආයෙසටක් වේදනාව වෙනවා. එතකොට අර තරම්ම මගේ කියා ගන්න නැහැ. මොකද එක සැරයක්වත් අත්දකලා තියෙන නිසා. ඒකට බුදුරජාන්ස ඍජුවම ආවාද කරනවා නැත්තම් අවවාද කියන එක වැරදි. උපදෙස් දෙනවා මේ වේදනාව ආපුවහම මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මේ නෙමෙයි වේදනාවේ සටහන් ආකාර බලන්නේ ඒත් මේ වගේ අත්දැකීමක් නැති කෙනා කවදාකවත් අදහන්නේ නැහැ එහෙම දෙයක්. අනිවාර්යයෙන්ම වේදනාව මගේ කියා ගන්නවා, බදා ගන්නවා. ඉතින් අපි ආශා කරේ ඉන්න බොහෝ දෙනා දුක් වේදනා බදා ගන්න සුළුයි. බටහිරේ ඉන්න කට්ටිය සුඛ වේදනාව සඳහා ඕන ජඩකමක් කරනවා. දෙගොල්ලම ඉන්නේ එකම මෝඩකමයි තමයි. නමුත් හොඳට බලන හිටියොත් ඒකේ ඉවරයක් තියෙනවා, සීමාව කඩලා යamak තියෙනවා. ඊට පස්සේ තේරෙනවා මේ වේදනාව මට අයිති නෑ කියලා. එතෙන් එනකොට ලොකු ආත්ම ශක්තියක් ලොකු ධෛර්යයක් ඇති වුණාට ආයෙත් වේදනාව වෙනවා. ආයෙත් තමයි අර විදිහට මුලින් ඉඳලා වගේ බලන්න වෙනවා. එතකොට බලන්නේ ජයග්‍රහී හැඟීමකින් මේක. අරක් ජයගත්ත වාසේ. ඉතින් මෙහෙම එන්නේ එන්නේ එන්නේ අපි මේ වේදනාව පිළිබඳව කරන ගවේෂණය මරණ වේදනාව අත්දැකකට පහුවෙන්ද තමයි සෝවාන් වෙන්නේ. පරියන්කේදී මරණ වේදනාව අස්පනා පිට දකින්න යනකම් ලොක් කර කර ලොක් කර කර ගෙනියනවා. ඒකත් හරහා ගියාට පස්සේ මූර්තිය හරහා මූර්තියට යනවා. ඉතින් කාට හරි බැරි නම් මේ එන වේදනාවක් දරා කියා ගන්න. ඒ කියන්නේ තාම යාගේ හිත ලෑස්ති නෑ මේ ආර්ය භූමියකට යන්න. ආර්ය භූමියට යන්න හදනවා කියලා කියන්නේ මම ඊයේ මෙච්චරක් කාලා තියෙනවා. අද මීට වැඩිය කණ්ඩ ඕනේ. හෙට මීට වැඩිය කණ්ඩ වෙනවා. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා කවදා හරි අවසානයේදී මරණ වේදනාව කියන්නේ ඒ මරණ වේදනාව මේ ජීවත් වෙද්දී සතියෙන් ඉඳි පරියන්කේ ඉඳි සීලෙක ඉඳදී විඳපු දවසේ ඒකට බය ඇරිච්ච දවසේ ආරේ භූමියට පත් නැත්නම් මූර්තියට පත් වෙනවා. ඉස්ලාම ගියේ 79 දී භාවනාවට එතන ගියාට පස්සේ ඉන්දියාවෙන් ආපු ගුරුවරයා කියලා තිබුණා මේ භාවනාවේ ප්‍රතිඵල ලැබෙන්නේ මරණ වේදනාව විඳ දවසට පහුවෙන්ද කියලා. අපේ කට්ටියට මරණ වේදනාවක් තියා මధుරයක් කනකොට චෝදනා. බඩේකක් කුමට චෝදනා, දතේකක් කුමට චෝදනා, ඉදේකක් කුමට චෝදනා, ගෙදරින් දතිය පව්කම් කරනකොට සත පහක ගානක් අත්දැක. මේ වැඩකට ගියාට පස්සේ තමයි ඉතින් එතකොට තේරෙනවා ඒකට සාසනය අඳුරගෙන තියෙන හැටි. ඒකනේ අපිට උගන්වන පාඩම ඉස්කෝලේ. ඒක නිසා අපි බලන්නේ මේ වේදන නිවන් දකින්න බැරිද අපිට වේදනානාශක අරගෙන ගිහින් නැත්නම් වේදනාව විඳින්න නැතුව නිවන් දබන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා හොරෙන් අහනවා. ප්‍රසිද්ධිය අහන්නත් ලැජ්ජයි. නත් භාවනා කරන මනුස්සයා දන්නවා කරන්නකොට කරනකොට දැන ගන්න වෙනවා මේ වේදනාවට මුහුණ දීමේ හැකියාව තමයි මනුස්සකම කියන්නේ තලසුණාකම කියන්නේ මෝරච්චකම කියන්නේ රට ජය ගන්නේ ජය සමාජයේ යගන්නේ ඉවසන මිනිහා විතරයි. ඉතින් මෙහෙම වුණාට පස්සේ මම මේ කියලා දෙන්න හදන්නේ දැනගන්න වට තලකන්න හදන්නේ එnde end end ඔය වේදනාව පිළිබඳ වෙන හුඟස් බය නැති වෙලා. Taman වැඩි වේලාවක් ඉන්න ඉරියව්ව පවත්වාගෙන ඉන්න ටික ටික ටික ටික පුළුවන්කම ලැබෙනවා. ඒක නිසා දහිතේ වෙන්න ඕනේ. දහිතමත් වෙන්න කරුණු දීලා තියෙන්නේ වේදනාව හරියයි කියලා අනිදාසේ නෙවෙයි කියලා හිතන්න එපා. එනවා. අර ලොකු සාංශින්න කාලේ මතක් කරේ ලෑස්තිලා යනවා. යුද්ධෙට ගියාට පස්සේ අපිට කාටරි බෝඩ් එකක් දාන්න බැරි මට වෙඩි තියන්න එපයි කියලා. මට කඩුවෙන් ගහන්න එපා. තීන චින්තන යුද්ධයක් නෑ. යුද්ධෙට යනවනම් අනුකම්පාව බලාපොරොත්තු වෙන පහතුරගේ. අන්නේ වගේ භාවනාවට යනවනම් වේදනාව ආවට පස්සේ බලන්න පුළුවන් තරම් එක දරා කියා ගැනීම හැකියාව වැඩෙනවනම් භාවන වැඩෙනවා. ඒක දුර්වල වෙනවනම් බය වෙනවනම් ඉතින් ඒක භාවනා දුර්ලභමක් කියලා කියනවා. ඒ නිසා මේක හොඳ අත්දැකීමක්. නමුත් තව මදි බව පේනවා. තව අත්දැකීම් වැඩි කර ගන්න ඕනේ. නමුත් හොඳ ආරම්භයක් හොඳ සුබ ලකුණක් කියලා කියන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ උවහන්සේගේ උතුම් ආවාදන කාර්යය සතිය සතිය වැඩිමත ගන්න උත්සාහයේදී සමහර විට සිතට සාහනයක් ගෙන දෙන අදහසක් එනම් ධර්මානුකූලව අප නිවැරදි කරගත හැකි ආකාරය ඒ අප මින්පෙන නොබැලූ පැත්තත් මතුවී තියෙනවා මෙවැනි විටකදී අප ඒ ඔස්සේ සිටිය යුතුද නැතිනම් එයද දිගටම නොස්තා බැහැර කළ යුතුද එය සතියටම බාධාක්ද නැත්නම් අවබෝධයක්ද කාරණකම පහදා කොයි දේ ආවත් තමන්ගේ මූල කර්මස්ථානයේ අත ඇරියොත් මේ කඹේ යන මිනිහා වටපිට බලන කියලා බිම් වැටෙනවා වගේ තමයි. ওই මොන ඥානය ආවත් ඔක්කොම අරපාක්ෂිකයි. අපි ඒක පස්සේ කියමු. වෙන්නේ මොකද්ද? ඒකට අර මූල කර්මත්තන්නේ අමතකන සතිය අමතකන. ඒක නිසා අතුල් පැත්ත පිට පැත්ත නොදන්නේ කිතුල් පිට උඩ පීවර මැන්නේ කියලා අපැත්ත මිනිස්සෙක් මේ මිනිහම් පිටුල් කිතුල් මල කප කප ඉඳදී ගෑනට බබෙක් හම්බුනායි කියලා මිනිහ බොම්ම දුවගෙන ඇවිල්ලා කිව්වා. ඉතින් ඡායාව බලන්න ඕන නිසා මිනිහා කිතුල් පිට දිගේ පීවර මැන්නා. ඉතින් මිනිහා දෙරි ගහලා මැරෙනකොට බබා හම්බ වෙනකොට තාත්තා මැරෙනවා. මේ ඉකිතුළු ගහ ඉඳ ඉන්න බව මතක නැහැ මිනිහට. දැන් අර ආපු පණිවිඩයට මේ ඡායාව මනින්ද ඉතුළු පිට ටිකනේ භාවනා කරන්න ගියාම නානා කෝලං එනවා. කොයි එක දිගේ ගියත් අරදී. ඒකනේ අපි කලින්ම ගිවිස ගන්න අපිට මොනවා හරි නැත්තම් පුළුවන්කමක් තියුණොත් මං ඉන්න මේ කර්මස්ථානේ කියලා එක්ක ඉන්නේ ඉරියව්ව. නැත්තම් ආනපානේ ගත්තහම ඒකට මාර ස්වරූපෙන් බුද්ධ ස්වරූපෙන් දේව ස්වරූපෙන් නානා කෝලම් එනවා. යෝගාචරණගේ වැඩිම ඒ වගේ හීන පලාපල බල බල ඉන්න එක තමයි ඒ කරනකොටම මූල කර්මස්ථානය මතක වෙනවා. ඒක තේරුම් ගත්ත දවසේ තේරෙයි කවුරු ආවත් කරදරයක්. ඇහැට මොනව වැටුණත් කෑවෙනවා. ඒක නිසා යෝගාවචරය මේ මගදී හම්බෙන යාළුවෝ අලුතෙන් ආපු නෑයෝ ලොක් කරගන්න ගිය ගම මූල කර්මස්ථානට කෙනෙහිනවා. ලොකු ස්වාමීන් වහන්සේගේ මූල කර්මත්තන්ට අනදර කරනවා කියන්නේ. ඒ නිසා මොන දේ ආවත් මූල කර්මත්තන්ට අනදර කරන්න එපා. එතනම දඬුවම් ලැබෙනවා. ඒ නිසා ඥානෙ හොඳ එකක් නම් එයා එයි. අපි ඒක පිටිපස්සේ යන්න ඕනකම නැහැ. ගියා කියලා කනගාටු වෙන්නත් එපා. නමුත් යන්න එපා. යන ගතියක් තියෙනවා. හිතේ එහෙම ගතියක් තියෙනවා. ඒ ගැන කනගාටු වෙන්න බෑ. තමන්න පුළුවන් වෙලාවට ලද්දලද්ද වෙලාවේ නැවතත් මූල කර්මත්තාන්ට එන එක තමයි මේ වෙලාවේදී ගන්න තියෙන උපදේශය. ගෞරවනීය සාමිනාරස්ස සක්මන් කිරීමේදී මා මෙතන සිටින බව මෙනෙහි කරමින් මාදෙස් මාදෙස පැත්තකින් බලා සිටීමට මා පුරුදු වී ඇත. ආදගෙන අවධානයක් යොමු නොවේ. මේ නිවැරදි ක්‍රමයක්දයි වටහා දෙමින් නමස්කාර බෝධි පුජාස මේ වගේ දෙයකට විශ්වාසය සඳහා කියන්න තියෙන්නේ සක්මන් කරනකොට මම ඉඳගෙන නෙවෙයි බව දන්නවනම් හිටගෙන ඉන්න නෙවෙයි කියලා දන්නවනම් නිදාගෙන නෙවෙයි කියලා දන්නවනම් සක්මනේ ඉන්නවයි කියලා දන්නවනම් එච්චර තමයි ධක්මන කියන්නේ. ඒක ඒ බව වග බලා ගන්න කොයි වෙලාවෙ හරි ඒක තියෙන තාක්කල් කෙසීම කෙලෙසක් වෙන්නෙත් නැහැ අවලහුණකුත් නැහැ. එතැයි ඉරියව්ව හිත පවතිනවද කියන එක බලන්න පයේම නොවුනට කමන්නේ ඉරියව්වේ කොතනක හරි හිත පවතිනවා නම් ඊට ලද වෙලාවක පයට යන්න පුළුවන්. ඒ නිසා සක්මන් කරනකොට ඉඳගෙන නොවන බව ඇවිදිමින් හිටගෙන නොවන බව නිදාගෙන නොවන බව ඇවිදිමින් ඉන්න බව. මේන්න මේ ටික සාතික කරගන්න. එතකොට බොහොම සරලයි භාවනාව. ගෞරවනීය සාරණාංශ ටික වේලාවක් සක්මන් භාවනාවේ යෙදුණු පසු ආයාසිකින් තොරව සිදුවන බව ඇඟුලි. එසේම දැස යට කොටස හැර උඩ සම්පූර්ණයෙන්ම වැසී ඇති බව දැනුනි. එනම් සක්පන්ද දිසාවට ඒ බාධාවක් නැති බවක් දැනුනි. ඇස උඩ කොටස තද වැසීමක් ඇති බවක් තීරුනි. නමුත් සතිය දිගටම හොඳින් පැවතුනි. නිදිමතක් නොවිය. ආදාරයෙන් කාර්යය. මේකේ වාක්‍යයක් තියෙනවා මේ කීප එකන කැමති නම් උඩුකය නැති බව දැනුණයි කියලා. මොකෙන්ද දැනෙන්නේ කියන්නේ නැති බවක් වැටහෙන ක්‍රමය ඇති බව වැටහෙන ක්‍රමේ නම් තියෙන ලකුණෙන් කියන්නේ නැති බව වැටුනේ කොහොමද කියලා ගන්න උත්සාහයක් ගන්න බලන්න මම මතු කරලා දෙන්නම් එතකොට පුළුවන් ප්‍රමාණයෙන් කියන්න ඕන දේ කැමැතිද මේ භාවනා කරපේකන කියන්න සභාවට ඉදිරිපත් කරන්න මේ උඩුකය නැති බව වැටුනේ කොහොමද කියලා උඩුකය නැති බව Taman දැනගත්තේ කොහොමද පරියන්කේ? ඒ ලියලා තියෙන එකක් මම කියන්නේ මේ මම කියන එකක් නෙමෙයි මේකේ වාක්‍යයක් තියෙනවා. ඉතින් ඒකෙන් නම් දිගට ගිනියලා පෙන්වන්න පුළුවන් මට විස්තරේ. ඉතින් වෙලා තියෙන කට්ටිය ටිකක් තබකොලයි මයික් එක අතර ගන්න. ඉතින් ඒක දිගේ තමයි කමටහන සුද්ධ කරන්න තියෙන්නේ. ඒ නිසා අනිත් දවසේ මං ඉල්ලා හිටනවා ලියලා දාන්න. ඒ නැති වෙච්ච වෙලාවේදී ඇති බව නම් ඉතින් තද කමෙන් උණුසුමෙන් කම්පණෙන් චංචලෙන් තේරෙනවනේ. නැති බව තේරෙන්නේ කොහොමද මේ තමයි නිවන් මාර්ගේ පෑදෙන හැටි. ඉතින් ඒක මතු කරලා දෙනකොට ලැජ්ජයි නම් ඉතින් ලැජ්ජාව ගැදගෙන ගෙදර යන එකයි තියෙන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්න. ඔව් විනාඩි 45යි කියලා තියෙන ලිඛිත ප්‍රශ්න වල સમાප්තයි කියලා අපිට නිවේදනයක් ලැබිලා තියෙනවා. වෙන කාට හරි ඒ කල්තබු ප්‍රශ්නට උත්තර දෙන්න හෝ එනත වෙන ප්‍රශ්නයක් ලවස්ථාව හැටියට ඉදිරිපත් කරන්න තියෙනවනම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ලං කරලා කතා කරන්න හරි. උපන්නාට දවසක් ධර්මාස දීපෙන්නේ මේ කිසි හේතුවක් නැතුව මගේ බතු නිසා මොනවාතර වේදනාවක් ඉතින් දවස් දෙකක් තුනක් තිස්සේ දැන් බෙහෙත් දෙලා බෙහෙත් දෙවි පිටස් කරනවා විනාඩි ගානකට එනවා ආයේ ඉඳිනවා තියෙනවා. දැන් ඒක උකෝලම ඉඳා ගන්නවා මට ඉඳා ගන්න බැරි කියන ඉතින් කිසි කෙනෙක් යනවත් බැහැ මම මස්තිරු මේ කොහොමද ඉඳෙන්න ගන්නවා මොනවත් කරනවා ඉඳෙන කිසි හේතුවක් නැහැ. පස්සේ මම මේ පැය දෙකට විතර ඇහැට මම ඉතින් පිළිතුරු කියා මම ක්ලාස් කියා මම අත අත කරලා ඉන්නකොට පස්සේ විතර පිටුපරේ දැන් මේ තෙල් ගන්නකොට මට නිදහස් නැහැ. ඉතින් පස්සේ මම නෑ මේ අත මේ මම කියලාගත්ත නිසා නෙමෙයි වේදනාව දැනෙන්නේ. වේදනාව කියන මගේ අතට අතක් කියලා උඩින් අතුලන අත අත ගාලේ පස්සේ කියන්නේ මම අන්නේ ඉච්චට වේදනයි. පස්සේ මම කියන්නේ නෑ. මේක මම දාස් විශ්ේ බලන කියලා මම මම මාත්‍යරට අපිට දාස් වශයෙන් මේක වෙන් කරනවා. මේක මගේ ගැතින් නෙමෙයි මම මේ දේශනාවෙන් ගහලා ස්වාමීන් වහන්සේ විශ්වාස කරන මම දවස් තුනක් ඔබලවා වින්න වේදනාව මම මොන්නේ පටවි ධාතු මේ මේක තද වෙන වැඩි ඉර වෙන වැඩි මේ මේ අසමතුලතාවයක් මේ වෙලා තියෙනවා. මේ වායු ධාතුවේ මේ දෙවෙනි මේ පය ඇදලා තියෙන්නේ. ඉතින් මට ඕනේ දෙල මේක ඇදෙන්නේ කියලා විනාඩි 40ක් විතර මේ උතනකොට ස්වාමීන් වහන්සේ මම කිව්වා දැන් ඔක්කොම මුදේ ගන්න වගේ වේදනාව මුදේ මුලයි. සම්පූර්ණයෙන්ම සම්පූර්ණයෙන්ම සුවපත් වුණා අයි මුකුත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් පිටට තුනට විතර ඉඳලා පාන්දර 10 වෙනකන් ඉඳගෙන වන්දන්නේ. පාන්දර 10 වෙනකන්. ඒ 10 වෙනකන්. මට සමහරට පාන්දර 8ට විතර හැරෙනවා. ඒ 10 වෙනකන්. ඒ 10 වෙනකන් කොහෙන්ද කියන කවුරුහට පහේ වැටුණා මහා කඩිකෑව. ඒක තියා මම මේ පැත්තට මේ පැත්තට ගත්තා. ඒක ශරණයයි මට මේ විස මේ වේදනාව එතනින් ඉවරයි. පස්සේ මේ ඉඳලා කියන දකින්න. මට එනවා ඒ කියන්නේ මම ඒක හරි ශරීරෙම ඒක නැත්තරම නැති යනවා. ඒ කියන්නේ මම හැප්පෙන්නේ ගැටෙන්නේ යන්නේ ඒක එතනම ඒ විදිහටම ඒ දැනෙන්නේ ඒක මට බොහොම උපේක්ෂාවෙන් බොහොම මෛත්‍රියෙන් ඒක දිහා බලන්න උදව් කරනවා. ඔව් සර්වචනාංශගේ සල්ල සූත්‍රයේ විස්තරය තමයි තියෙන්නේ. සල්ල සූත්‍රයේදී පිඩු කරලා සර්වචන්සේ සඳහන් කරලා තියෙනවා. දුක් වේදනාවක් කියන්නේ මහණෙනි කයනිච උලක් කියලා. සල්ල කියලා කියන්නේ උලට pāli භාෂාවෙන් කණියයිත උලක් ඒ වේදනයි කියලා. දුක් වේදනාව කයනිච උලක් ඒක වේදනයි. නමුත් එතනම තව උලක් කනනොත් වේදනයි දරා ගන්න බැරි මට්ටමට යනවා. කයේ උලක් කැණිච්චාම වේදනයි. ඒක දුක් වේදනාව කියනවා. නමුත් එතනම ඒ වලේම ඒ තැනම තව උලක් කනොත් වේදනාව දරා ගන්න බැරි මට්ටමට යනවා. මේ දෙවෙනි වේදනාව තමයි අර පළවෙනි වේදනාවට කරන තරහ. මේක නැති කරන්න ගන්න උත්සාහය ආපු ගමන් දරන්න බෑ මරාගෙන බෑ. ඒ නිසා වේදනාව ආවට ඒක ද්වේෂිකින් තොරව එක්ක ධාතු මනස්කාරයෙන් එහෙම නැත්නම් කර්ම ශක්තියක් නිසා එහෙම නැත්නම් මෙතන දැවිල්ලක් පිච්චිල්ලක් කැපිල්ලක් තියෙනවා කියලා බැලුවොත් ද්වේෂින්තර බලන්න හරි අමාරුයි. ඒකට ගොඩාක් කල් යනවා ඒක පුරුදු කරන්න. බැලුවට පස්සේ තේරෙනවා මේකේ තියෙන නිවේදන දරා ගන්න පුළුවන්. ඒ මට්ටමට ගිය ගමන් ශරීරයේ පුදුම ආත්ම ශක්තියක් අදිෂ්ඨාන ශක්තියක් වැඩෙනවා. වේදනාව මම වේදනාව ජයගත්තා වෙනවා. මෙච්චර කල් වේදනාව මාව ජයගන්න තිබුණේ. එකම දෙයයි කරන්න තියෙන මේ වේදනාවට ද්වේෂය නැත කරන්න. අද තියෙන වෛද්‍ය විද්‍යාව 100%ක්ම මේකට විරුද්ධයි. විස බීජ කියලා જાතියක් අරගෙන විස බීජ නාශක හොයනවා. වේදනා කියලා જાතියක් කරන වේදනා නාශක වෙනවා. ওই නාශක වචන දෙකම වෛද්‍ය ශාස්ත්‍රයට නසනවා, ලෙඩක් නසනවා. ওই නාශකත් එක්ක කවදාකවත් සැපක් හොයන්න බෑ. ඒ නිසා අපි කවදා හෝ දැනගත්තොත් මේ කිසිම වේදනාවක් එන්නේ නැහැ හේතුකව. ඒ ඉන්නේ මොකක් හරි හේතුඵල ධර්මයකට ওই වේදනා නාශක දීලා විස බීජ නාශනය කරාට ඕක යන්නේ නැහැ. නිසා මේක ආයේ පණිවිඩයක් කියන්නේ මොකද්ද මේ කියලා බැලුවොත් හැමෝටම කරන්නත් බෑ හැම වේදනාවකට මේක හරියන්නේ නැහැ. බැලුවොත් තේරෙන පටන් අර ගන්නවා නිකන් අලියක්කට ඉන්දියාප්පයක් තිබ්බට ඕක ගානට එන්නේ හපලා ගන්න එකයි තියෙන්නේ. ඉතින් අලියක්කට කිතුල් කණ එක ඉන්දියාප්පේ මොකක්ද? මේ කාලා තියෙන පරිප්පෝල හැබැයි ඔය වේදනාව මොකද්ද කියලා ගාලල්ල. මේ ඔක්කොමලා භාවනාවට එන්නේ නැත්තේ ඒගොල්ලන්ට විසාවල පන්තියක් තියෙනවා මේ චෝදනා පත්‍රයක් මට ඉඳගෙන ඉන්න බෑ. මට රැයට නොකා ඉන්න බෑ. ඉතින් ගොඩාක් ලයිස්තුවක් තියෙනවා. ඒක නිසා හුඟක් බය නිසා අර ගෙදර ඉඳගෙන ওই කාලපතිය ගත්තාම පාන්දර 10 උදේ පාන්දර 10 විතර හැරෙන්න පුළුවන්. අපි භාවනා කරන්න ඇවිල්ලා වේදනාව එනවා. තමයිලාට අඬනවා. අපි බාම් ගහනවා, ඉන්ජෙක්ෂන් උත් ගහනවා. ඉතලා හිටලා බලනවා. අපි සීලයක් අරගෙන ඉන්නේ. භාවනාවක් කරන්නේ වේදනාව කියන එක ස්වභාවයෙන්ම අපේ භාවනා දියුණු කරන්න ආපු එක. මේකට පොඩ්ඩක් බලාන හිටියොත් ද්වේෂයකින්තර වේදනාව කියන සියලු නාස්තික ගති නැති වෙලා බුදුරජාණන්සේ සඳහන් කර තියෙනවා මහන්නේ දුක් වේදනාව නම් දුකක් තමයි. නමුත් මේක දුක්ඛ සත්‍ය බව තේරුම් ගන්නවා විතර සැපක් මුළු මානව ඉතිහාසෙම නැහැ. මේක දකින්නයි මේ භාවනා කරන්නේ. දුක නම් දුකයි. නමුත් මේක දුක් ආර්ය සත්‍ය බව තේරුම් ගත්ත දවසේ ඕක තමයි ඔච්චර සැපක් මුළු ලෝකෙම ඇත්තේ නැහැ. ඉතින් භෞතික ලෝකේ තියෙන එකම ශාස්ත්‍රඥයකින් අහන්න ඕක කියලා දෙන විද්‍යාවක් තියෙනවද කියලා ලෝකේ. හැම විද්‍යාවෙම කරන්නේ වේදනාව නැති කරන්න ක්‍රම හොයලා. ඒ කියන්නේ වේදනාව නසන්න. නසන එක නැහැ. කවදාකවත් කවුරුත් නැසලා සැප විඳින්න බෑ. ඉෂා වේදනාවට මුහුණ දෙන්න කියලා ඒකයි මම කියන්නේ කවදා හෝ මරණ වේදනාවත් ඇවිල්ලා නැත්නම් මරණ හා සමාන වේදනාවකුත් ඇවිල්ලා මුවින් නොබෙන ඉන්න පුළුවන් නම් කිඳිරි නොගා ඉන්න පුළුවන් නම් ඒ මනුස්සයා විශාල ආඩ්‍යයක්කටපත් කරනවා තිරියම් කරනවා ඊට පස්සේ මාර්ග ඥානකුත් අතර ගෙනත් දෙනවා ඊට පස්සේ අජන්තු ගන්න. ඉතින් ඒක නිසා මේ මරණපැයි අත්දැකීම් නැත්තම් මරණාසන්න වේදනාව විඳලා ආපු කය පිළිබඳ කරන සමීක්ෂණ මේ දවස් බොහොම ශීක්‍රයෙන් පළ කරනවා. ඒ වගේද කියලා තියෙනවා එහෙම මිනිස්සෙක් ඒ මරණය හරහා ගිහිල්ලා වගේ එන්ජිනේර රෙස්ට් එකක් හරි එහෙම නැත්නම් ඔය මොලේ මේ ප්‍රශ්න ඇතිලා ගොඩ ආපු මිනිස්සේ කය කවදාකවත් කිසි කෙනෙකුට වෛර කරන්නෙත් නැහැ. ශාස්ත්‍රයක් ඉගෙන ගන්න මම වයස වැඩි කියලා හිතන්නෙත් නැහැ. දිගටම ඉගෙන ගැනීම කරනවා. තමන්ට තමන් නොදකින් කියාගන්නෙත් නැහැ. මේ ඒකට තියෙන බය නිසායි අපි මේ මේ රක්ෂණ සාතික ඇති කරගෙන වේදනානාශක වට කරගෙන වටතාප බැඳගෙන බලකොටු බැඳගෙන නටන්නේ බයටමයි. ඔය කිසිම රාජ්‍ය නායකයෙකුට බිමින් යන්න පුළුවන්ද කියලා බලන්න. ඌ හෙලිකොප්ටර් වලින් යන්නේ පුළුවන් කාර්කමට නෙවෙයි බයට. අපිට වගේ මේ බිමින් ඉඳගෙන ඉන්න පුළුවන්ද කියලා අහන්නේ එකෙකුට. බෑ. බය. බය ජේම්ස් බොන්ඩ්ලා ඔය සුපර්මෑන්ලා ආයුධ වට කරන දතෙමු තබාගෙන ඉන්නේ. උදාහරණයක් නාලාගිරි යතායනකොට මෙහෙම කරලා පෙන්නේ මේ. අබේ මුද්‍රා. මයිලඟ ආයුධ මොකුත් නැහැ. ජේම්ස් බොන්ඩෝගේ කඩුව ගන්න හරි පිස්තෝලේ ගන්න හරි මොන බයක්ද කියලා හිතන්න. ඇතාගාවට එනකොට මම අත පෙන්නලා කිව්වා මම ළඟ මොකක්වත් නැහැ. උඹත් ඇතා මාත් ඇතා. කොරණඩේ පපායට. එච්චරයි මට කියන්න තියෙන්නේ. නැත්නම් නිකම්ම දන ගැහුවා. නිසා මේ වේදනාව ගැන නටන්නේ කොන්දක් නැති කට්ටිය. ආධ්‍යාත්මයක් නැති කට්ටිය. ඒව නැත්තම් පිට කොන්දක් නැහැ. පටන් ගන්නකොට කාටවත් නැහැ ගැත්ත. ටික ටික ටික ටික මේක කාගෙන යන්න ගත්තාම ඒක එන්න පටන් ගන්නවා බුද්ධම ගැම්මක් එනවා. ඒකට ප්‍රසිද්ධියේ කියන්නේ හිතෙනවා. අපි මෙතෙක් කල් අපි දරුවන්ට මොකක්ද කියන්නේ? අපි මොනවටද මේ වස්තු සම්බෝධ සම්පත් එකතු කරේ මේ වේදනාව නොයන තැනට යන්නේ? හම්බ වෙයිද කියලා වරක් කද්දාවත් නැහැ. ඒකට මොකද සරුවචනාංශය වුණා? සරුවචනාංශය රජගෙදරින් එළියට බැස්සේ ඔය මොනක්ක ගමන් මල්ලා පොදියක් අරගෙන නෙමෙයි. අවුරුදු 45ක් එක්කෙනෙක් කියලා තිනවා අවුරුදු 45 සරේප්පු දෙකක් දාලා නැහැ. අද ඉන්නේ එකෙකුට පොළොවේ ඇවිදින්න බෑ ලයිසන් නැහැ. සපත්තු සේරන ලාඩම් ගහන්න නැතුව ඇවිදින්න බෑ. කොළඹ හදලා තියෙන විශාල පාරවල් වැලි දාලා ඔක්කොමලා කික් සපත්තු දාගෙන හිටින්නේ. අයියෝ. අයියෝ කියලා හිතනවා මොකට මේ මහයි පොළොව මහයි කාන්තාව අහිමයි. පොළොවේ ඇවිදින්න බෑ. ඇවිදින්න ගියත් කකුලේ මහිල්ල ඇවිල්ලා වගේ ඇවිදින්නේ. අපි කොහටද අපි ඉදිරි પરම්පරාව ගෙනියන්නේ? ඔය ඉන්න කොල්ලෙකුට කියන්නේ පුවක් ගහගෙන අඟින්න පුළුවන්ද කියලා එකෙකුට බෑ. අයිසි වතුරට තල්ලු කරුවොත් මැරලා වැටෙනවා. ඉතින් අම්මල තාත්තලා හදන්නේ කුකුල් පැටව හදනවා වගේ කාමරේට දාලා ලොක් කරලා අරට සස්ජන් ගෙනත් දෙනවා අරක දෙනවා මේක දෙනවා දුන්නට මොකද කොළු ගතියක් මානස ගතියක් වේදන ඉවසන ගතියක් මොකක්වත්ම නැහැ. ඒ නිසා වේදනාවට මුහුණ දෙන ප්‍රමාණයට මනුෂ්‍යගේ භාවනාවේ දියුණුව බලන්න බෑ මේ අත්ති කියලා මතාන යෝගයක් නෙවෙයි මේ කතා කරන්නේ. ඉතින් වේදනාව ගෙන්න ගන්නව නෙවෙයි. අපිට ඕනේ නැහැ වේදනාව ගෙන්න ගන්න. පැමිණි දුක් පැණි රහයි කියලා සිංහලයාගේ වචනයක් තියෙනවා හොඳට අහගන්න පැමිණි දුක් පැණි රහයි කියලා සිංහලයාගේ වචනයක් තියෙනවා. ඒව දැන් අපේ අද්දකෝස වලින් අයින් වෙගෙන යන්නේ. ඒ දුකට වුණ තුනනම් ආය වෙන වෙන භාවනාවක් ඕනේ නැහැ. ඒ භාවනා කරනකොට ඒකට ගැම්මක් එනවා. කරන්න ඕන දේ මොකක්ද කියලා තේරෙනවා. හුඟ දෙනෙක් භාවනා කරන්නේ ඒක දන්නේත් නැතු එකට බයයි. ඉතින් ඒගොල්ලන්ට භාවනාකාරයෝ කියලා කියන්න බෑ. ඒක නිසා භාවනා කරන්න කරන්න ඒ Tamanට වෙත පැමිණෙන දුකට මුණ දීමේ ශක්තියක් එනවා ඒජන්ත කෙනෙක් බාහිරේ නැහැ රසායනිකයක් නැහැ බෙහෙතක් නැහැ ලෑස්තියකුත් නැහැ පැමිණිච්ච වෙලාවට මුණ දෙනකොට ඒකේ නැගිටින්නේ අර මෝඩය නෙවෙයි තෙදවන්ත කෙනෙක් ශක්තියකින් තමයි නැගිටින්නේ වේදනාව අර ආනාපාන කරනටත් වඩා ලොකු නැත්නම් කායනුපසනාවටත් වඩා ලොකු ගැම්මක් ඇති කරලා දෙනවා ඒකේ වේදනාවක් හරහා ගිය දවසක ඒ කිනාට ඒ වේදනාව ඉන්න නඩේයක බය අරින්න පුළුවන්. Tamange විතරක් නෙවෙයි. චරිචුරු ගන්න නඩේයක බය අරින්න පුළුවන්. එහෙම තමයි සර්වචන් වහන්සේ විශ්වාසය ඇති කළ මේ ශාසනයක් ඇති කරේ. උන්වහන්සේ කහරහ ගිහිල්ලා මේ පොඩි පොඩි වේදනාවට චරිචුරු ගන්න අයට විශ්වාසය ඇති කරා. ඇහෙන්න ඇහෙන්න ඇහෙන්න අපේ ලොකු වේදනාවක් වැඩි වේදනාවක් දැනුණා. නමුත් මම කොහොම හරි ජීවිතේ මගේ හිත ඒකාග්‍ර වෙනකන් සිටින්න හිතට එන්නේ නැතිව යනකම් මම සක්මන් කරා. මම මෙතන සක්මන් කරනකොට ඉදේම ඒක නිවායයෙන් සිද්ධ වෙනවා. හිත ඒහක් විතර පහු වෙනකොට මට අර ඇඟේ තිබිච්ච වේදනාව ඔක්කොම මගේ හැරිලා මගේ වෙලාවෙ හිතේ සක්මන් නවත්තන්න කියලා හිතාගෙන අහසුතාවය නිසා තවත් ඉදිරියටම මම කරන්න ඕන කියලා හිතන් කරනකොට අර වේදනාව ඔක්කොම නැතුව ගියා. සක්මන් හරි වකටේ වෙනවා අර නිදිමත වගේ ගැටියක් ආවා. නමුත් ඔබ හන්දේ නිදිමතේ දැබෙන විදිහට මම මේ නිදිමත ගැටියක් මගේ හැරෙන්න ටිකලාවක් සක්මන් කළා. සාමාන්‍යයෙන් මම දැනගන්න ඕනේ පළවෙනි ප්‍රශ්නය ඒ වගේ නිදිබර ගැටි එනකොට කවුරුටත් සක්මන් පහසුව දැනෙනකොට විකටම සක්මන් කරන්න ඕනද? පාරයන්ට ගත වෙන්න ඕනද කියන එක. එයින් පස්සේ මම පාරයන්කේට ගියා. මොකද සානන්ද අපිට හැට අට අටමාර වෙනකොට පහළට ඒක උනේ. ඒක නිසා මම අටමාර විතර තමයි පාරයන්කේට ගියා අර නිකන් ඒක අර පිටට ඇවිල්ච්ච සුපේ විඳ වගේ හිතාගෙන ගියේ. ඒ දින මම හොස්මරලට අවධානයෙන් හිටියා. ඉන්නකොට මටත් අර මගේ කය ගැන කිසිමක් නැති ගියා. කයක් කය තියෙනවද කියලා දැනෙන්නේ නැහැ සම්හත. අන්න ඒක විස්තර කරන්න කය තියෙන්නේ නැති තියෙන බව දැන ගන්න කියකි ගලකින් ගැහුවත් දැනෙනවා. නැති බව වැටහෙන්නේ කොහොමද කියන එක මට මට කය නැති බව වැටහෙනවා කියන එක තව කෙනෙකුට අත්දැකීම පොඩ්ඩක් බෙදලා දෙන්න ගත්තා. ස්පර්ශයක් කියන එකක් දැනෙන්නේ නැහැ. අතපය පිළිවැටෙනකම අපිට අතපය පිළිවැටෙනවා. නමුත් අතපය තියෙනවා පිළිවැටලා කියලා තේරෙනවා. ඒක තමයි දැනීමක් නෙවෙයි. ඒ වගේ දැන් මම ඉන්නවා මට අර වෙන දවසේ ස්පර්ශයක් දැනෙන්නේ නැහැ. එතකොට තමයි දැනෙන්නේ නැත්නම් තමයි වැටහෙන්නේ තිබුණු කරදරයක් නැති වුණා ඝර්ෂණයක් නැති වුණා පීඩාවක් නැති වුණා දැවිල්ලක් තැවිල්ලක් නැති වුණා කියලාද එහෙම නැත්නම් මෙච්චර ආසාවෙන් කුණු පිළින් හදාගත්ත මගේ වටිනා ශරීරය මට නැති වුණා අයියෝ කියලා ඉෂාත බඳගෙන ආණ්ඩන්න හිතෙනවා මොනවා හරි සොයන්න වෙනවා. අනිත් එකෙදිම වෙන ගන්න සයනක කවගතියක් උණුසුම් ගතියක් හරි අද ගන්න ගතියක් වගේ දැනුණා. එහෙම දැන්න දැන්න තමයි තවට නැතුවා වගේ දැනෙන්නේ. මම එතකොට මම හොඳට කයි කිව්ව කියලා හිතුවේ. මම හිතන්නේ විනාඩි 15 ක් විතර මගේ ඒ තේකේම හොඳටම කයි කිව්ව ඉන්නේ. ඒකට මට කය ඇතුන්නේ නැහැ. දැන් බාහිර කිසිම දෙයක් දැනෙන්න ගන්න දැන් හිත වැඩ කරනවා. එතකොට මට හිතට දැනුණා මේ සවනහසේ කිව්වනේ ඔළුව වැටෙනකොට වැටෙ හිතෙන්න කියලා. ඒක දැන් හොඳයි මම විදුලින් ගන්න කියලා මම ඉගෙන ගියා. ඊට 15 කට ඉන්නකොට රහස් කපන දෙන්න වගේ එකපාරට කන කඩන්න ගන්නවා. ඉතින් අර වෙන දෙයකට විචාරින්න කියන එක නිසා මම ඉගෙන මොන කිව්වා. ඉතින් මම පරියන්කට වාඩි වෙලා ඉන්නේ. ඉතින් මම මේ ඔළුව කඩාගෙන වැටලා වැටලා වැටලා ඔහේ යන්න ගියා. මම ඔඩොක්කොඩම ඔළුව ගියා ස්වාමීන් වහන්සේ ඒක නිසා නිකුත් කරනවා ස්කාප් කරලා තුන්වෙනි ප්‍රශ්න තමයි සම්මත දැන් මම කොහොමද විතර භාවනා කරන එක ගැටලුවක් විවාදයක් අවස්ථාවක ඔය නෑ දැනු කරන්නේ නැහැ ප්‍රශ්න තියෙන්නේ යහන කරණත් එක්ක විශ්වාස කරන්න බෑ. ඒක නිසා ඈම දෙන්නේ නැහැ. ඒක නිසා ඔය ප්‍රශ්න අහපු තුනම පාලනය කරති තියෙන ප්‍රශ්න නෙවෙයි. අපිට පෙළ ගැහිච්ච වෙලා අපි කරගෙන ගියාට මේට වැඩි වෙලා ධක්මම් කරන්න ඕන නැද්ද කියන එක අපිට අවස්ථාවක් නැහැ නේද? ඒ වෙලාවෙ ඉන්න වෙලාවනේ තියෙන්නේ. අෂ්ට දිනුනත් කරන්න දෙයක් නැහැ නේ වෙලාවේ. ඒ වගේම ඉස කඩා වැටෙනවා. මේකට මොනවද කරන්න ඕන කියලා අපිට අවස්ථාවක් දීලා නෙමෙයි වටන්නේ. ඒ නිසා පළවෙනි අත්දැකීමේදී අපිට කිසිම තීන්දුවකට එළඹෙන්න බෑ. අපිට කරන්න තියෙන්නේ අනිත් දවසේ අන්න ওই කතාව වෙන්නේ සම්පූර්ණ වෙනස්තාවක්. ඔය වගේ දෙයකට ආයෙ මොන දෙනවා. එතකොට සම්පූර්ණ පරිසරය වෙන සමුතු තාලයකට යනවා. ඒ වගේ 10ක් 15ක් සිද්ධි අත්දැක්කට පස්සේ උතන ප්‍රශ්නේ නැහැ. විනිශ්චය කරන්න දෙයක් නැහැ. අපිට තියෙන හදපු චිත්‍රපටිය බලන්න විතරයි. ඒ චිත්‍රපටය එඩිට් කරන්න හෝ සංස්කරණය කිරීමේ අයිතියක් අපට ඇත්තෙම නැහැ. අපි ආරම්භ කරලා දුන්නට පස්සේ ඉතින් ඕක යනවා. ඔදියා බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. එතකොට තේරෙන්න පටන් ගන්නවා. මේක බැලුවොත් තමයි අපිට මේ තේරෙන්නේ මේකේ කිසිම පාලනයක් අපට නැහැ. බැලුවේ නැති දවසෙත් අපි පිස්සු තමයි කෙලින්නේ. ඒකවත් දන්නේ අපිට කිසිම පාලනයක් නැහැ. ඒකවත් දන්නේ නැහැ. මේ වෙලාවේදී අපිට කනගාටුව තියෙන්නේ අර නොදන්න දේ දැනගත්ත එක පිළිබඳව මිසක් කොයි වෙලාවක වුණත් බැලුවොත් අපිට ඕන දේ නෙමෙයි සිද්ධ වෙන්නේ. වෙන්නෙම නැහැ. පුළුවන් නම් කාට හරි මට ඕන දේ කරන්න පුළුවන් කියලා. කියන්නකො ආනපන විනාඩි 45 තියානේ 45 තියානේ කියලා පුළුවන් දෙ කියලා. ඒක දිගටම මම ආනපනෙම තියාගෙන ඉන්නවා. මට පුළුවන්. කෙරුවා කෙරුවා. කෙරුවා තේරෙයි. පුළුවන්කම තියෙනවා. මෙතනදී අපි බාර ගන්නවා මේක මට ආණ්ඩු මට්ටු කරන්න බෑ. මම ආණ්ඩු මට්ටු කරන්න බැරි බවට පෙන්නන හදන මේ වෙන දේනේ. මම මේ ඉල්ලලා ගත්ත දෙයක් නෙවෙයිනේ. එතකොට තේරුම් පටන් ගන්නවා මේ වගේ දේවල් දහස්වර කරන්නයි කියලා කියනවා. මේ වගේ වෙන්න අරින්ද කියලා කියනවා. ලක්ෂ කෝටි වාරයක් එතකොට තේරෙනවා මේක පිළිගන්න අකමැති නිසා කට්ටිය භාවනා කරන්න අකමැති. මේක මට අයිති නෑ. මේක මේ යන සෙල්ලමක් තියෙන්නේ. නිසා හුස්ම කියන එකත් අනායාසයෙන් සිදුවෙන දෙයක්. මේක දිහා බලාගෙන ඉන්න බෑ. එතකොට ලැජ්ජාවක් ඇති වෙනවා. පොළොව කඩා වැටෙනකොට ලැජ්ජාවක් ඇති වෙනවා. සක්මන් කරනකොට තෝන්තු වෙන ලැජ්ජාවක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා අපි කරන්නේ ලැජ්ජාව බේරගන්න කාර්මුණ කඩ මේ භවනා කඩා ගන්න. දසදහස්වර කරපේකනට තේරෙනවා මෙහෙම කරලා මැරිලා ගියොත් ආයෙ එන්න වෙනවා. ඔය කවුරුත් නලවන්න මට ඕනකමක් නැහැ. මට මේ සම්පූර්ණ සිද්ධි ඉවරනකම් බලන්න. කොහොම බලන්න බලන්න ඉන්නකොට තේරෙන පටන් අර ගන්නවා. එදාට තේරෙනවා මේ මුළු සිද්ධියම එක ප්‍රසවාසයක් තියෙනවා. ප්‍රසවාසයේ මූල පාලනයක් තිබුණාට අන්තිම කිසිම පාලනයක් නැහැ. එතින් යනකොට අපි මේක දකින්න කැමති නැහැ. නිසා ආශ්වාසය ඉවරනකම් බලන්න. ප්‍රශ්වාසය ඉවරනකම් බලන්න. සෙල්ලම තියෙන ඉවර වෙන තැන. ක්ෂය, වය, නිරෝධ පටිනිසග්ග කියලා මුතුන්සි කියලා තිබුණේ khයානපසන වයානපසන නිරෝධානපසන පටිනිසග්ගානපසන මොන සිද්ධිය පටන් ගන්නකොටත් මහා සිලිලාරයි එන්න සැලසුම් ඔක්කොම තියෙනවා ඉවර වෙනකොට කාග පාලනයක් නැහැ ඒස ප්‍රශ්න ආස්වාසි කරන බලන්න ප්‍රස්වාසි කරන බලන්න මොන සිද්ධිය කර ඉවරේ බලන්න පුදුමාකාර ලස්සනක් තියෙනවා හැබැයි මේ යෝගාවචරයට විතරයි ඒ ලස්සන තියෙන්නේ අනික් කට්ටියට වෙන්නේ අවමංගල්‍යයක් විනාශයක් ඡේවීමක් පැවීමක් කියලා. ඒ නිසා ඔය අහපු ප්‍රශ්න තුන මට තේරුම් ගන්න බැරි නෑ. උත්තර හොයන කලබල වෙන්න එපා. ওই සිද්ධියට මුහුණ දෙන්න. නැවත නැවත වීඩ දෙන්න නැන්න කම්මෝගෝචිකාවෝ රාජාවෝ මාහෝ ගංගාවෝ වෙන දෙයක් වෙච්චාවයි ලොකු සංසිඳන කාලේ ඔන්නේ ඕනේ ගිනි අඟුරක් වෙච්චාවයි කියලා භාවනා කරන්න කියනවා. වෙන ගිනි අඟුරක් වෙච්චාවයි. මම කියනකොට කියන්නේ හලල්ලා කියනවා. ඉතින් ගෑනු කරනකොට ඔගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකට යටින් පස්සේ ඉන්න දෙන්නේ නැහැ. ඉතින් ඔක මේ පොඩි වයසක ඉල්ලෙක් නම් ඔය විතු කෙලිය දීග දෙන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඕකට ප්‍රශ්න. පිරිමින්ට ඔගේ වැඩි ගාණක් නැහැ. හැබැයි පිරිමිවගේ ගෑනුන්ට ගාණකුත් නැහැ. මොකද අපිට ඕන කරලා තියන්නේ කවුරුත් නලවන්න නෙමෙයි මේ දුක කියන්නේ මොකද්ද කියලා බලන්න ඉවර කරන්න නේ ඕනේ. අපි ආවෙත් මෙතන පිස්සු කෙලින්න නෙවෙයිනේ. අපි පිස්සු කෙලෙනවා නම් බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. ඒකට ඔක එක සැරයක් වෙච්ච එක කරන්න බලන්න පුළුවන් කියන එක ඕනම කෙනෙක් පිළිගන්න. වෙච්ච නැති කෙනෙක් හිතන්නේවත් නැහැ මෙහෙම දෙයක්. වරක් වෙලා මේක භාවනාවෙමයි කියලා දැනගත්තට පස්සේ දෙවෙනි දවසේ මොන දෙනකොට තුන්වෙනි දවසේ මොන දෙනකොට විශාල පන්නරයක් එනවා. විශාල තෙදක් එනවා. ඒ නිසා මේ මේ මූණ බලාන ගෑණියක් කියනවා නෙමෙයි මම මේ කියන්නේ ප්‍රශ්නයක් කෙනකොට චරිසුරු ගන්නවා නම් ගෑණි කියලා මම කියන්නේ. කඩාගෙන ඉදිරියට යන පරුස ගතිය තියෙනවා පුරුෂෙක් කියලා මම කියන්නේ. අන්නේ පරුස පුරුෂයන්ට විතරයි නිවන තියෙන්නේ. අවුරුතලෙත් එක මේ කරන්න බෑ. කාය ජීවිත දෙක තියන්න ප්ලාස් වෙනවා. කාය ජීවිත নিরপেক্ষව යන්න පුරුදු වෙනවා. ගිය දවසේ ආය බංගු හෙට්ටු කරන්න දෙයක් නෑ. ඊට වැඩිය අද අදට වැඩිය හෙට ඉස්සරහට යන්න පුළුවන් ගතියක් තියෙනවා. අතර සම්මාසන නෑ නෑ මම කවදාකවත් කියලා නෑ. මම උග දෙනෙක් මේ මේ බුදු දනන්සේ කියලා තියෙන ජීගං වාස සන්තෝ කියලා අර ඉස්රායිනෝසයි කොණ්ඩේ බඩන එක ගැලවිලා මහායට ඇදෙන සයිත් එකේ හුස්ම ගන්නවා. ඒ ඔයගොල්ලෝ මේ මෝඩ වුණාට බුදුහාමුදුරු එහෙම කියලා නෑ. බුදුහන්සේ කියලා තින්නේ දිග නම් දිග දව බලපන්. කෙටි නම් කෙටි බව බලපන්. ඉතින් කියපු ගමන් දිග කරනවා ඔයගොල්ලෝ. ඊට පස්සේ කෙටි කරන්න කියලා නහය වැඩි ගන්න එක. ඒකල කියනවා ඉසේකක් වෙනවා කියලා. අතයෝ <clears throat> කවදාකවත් උපදේශයක දෙන කෙනෙක් කිසිම කෙනෙකුට ඇහිලා නැහැ. අහන්නේ ඇහෙන්නේ අහන්න ඕනේ ටික. ඒක නිසා භාවනා කරලා ආය උපදේශයක් අහන්න. ආය උපදේශයට බලනකොට මේ දිග් කරන්න කෙටි කරන්න නෙමෙයි. දිග නම් දිග බව බලපං. කෙටි නම් කෙටි බව බලපං කියනකොට කවදාකවත් බලන්න බෑ. <laughs> එහෙදි ඇවිල්ලා ඉතියා ඒ වගේ බොහෝ කට නෝනගේ. ඇවිල්ලා කිව්වා මේ හුස්ම ගන්නකොට ඩක්ටර් ඩක්ටර්ලා කෙටි වෙලා කෙටි වෙලා කෙටි වෙලා ගිහිල්ලා දාඩිය දාලා බය වෙනවා. මොකෝ භාවනා නොකරින් හුස්ම ගන්නකොට එතකොට ප්‍රශ්නයක් නැහැ. මේ පරියංගයට එල වාඩි වෙච්ච ගම කෙටි වෙලා කෙටි වෙලා කෙටි වෙලා ගිහිල්ලා දාඩිය දාලා අම්මලා තාත්තලාත් බය වෙලා ඉතින් මං කෝ අපිට කරන්න ගියොත් හුස්මවත් ගන්න තේරෙන්නේ නැහැ. කෙරෙන්න ගියොත් ප්‍රශ්නයක් නැහැ මේ කල්ප ගානක් හුස්ම රැන් තුන කිසි ප්‍රශ්නයක් නැහැ. සක්මන් කරන්න ගියාම බොරු කකුල් කාර්යවා. මේ මෙහෙම කර කර නගරනවා මේ මේ ෂෝක් එකට යන මිනිස්සු. බුදුරජාණන්සේ කියන ඕන්න ඔය නිසා මේ මේකට මේ කෝලමට වෙලාවක් ඕනේ නිසා නා කියනකම් ඉන්න එපා. මරණයේදී මේක කරන්න බෑ. දෙද වෙනකම් ඉන්න එපා. හයි හති තියෙන මේ ටික කරපම් කාටත් මේ පිස්සුව කෙලින්න වෙනවා. ඒ ටික කෙරුවට පස්සේ වයසට ගියාට පස්සේ ඒක අතවාසියට හිටිනවනේ. මරණයේදී මේක වාසියට හිටිනවනේ. ලෙඩ වෙනකොට වාසියට හිටිනවනේ. නිසා ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටි බියේදී පද්‍ර යවුවනේදී මේක පුරුදු කරගන්න එක. ඒකට මේක ටිකක් අතට දරන්න පුළුවන් ගතියකුත් තියෙනවනේ. ඉතින් දැන් ඉන්න හරියක් නාකි නාකිච්චෝනේ ඉන්නේ භාවනා කරන්නේ. ඉතින් ඒකට ආතරයිටිස් කියනවා මේ අර අමාරුව කියනවා මේ අමාරුව කියනවා ලයිස්තු ඉතින් මට උඩට ගියාට පස්සේ බත් කාලා නෙමෙයි මං ඉන්නේ hina කාලා. මේ hina කාලා ජීවත් වෙන්නේ මේ මේ භාවනා කරන අයට විහිළු කරනවා තව තක්සේරු කරනවා නෙවෙයි. භාවනා කරන ලෝකෙ මෙහෙමනම් එළිය ලෝකෙ කොහොමද කියලා හිතා ගන්න. ඒ නිසා මේ වෙන දෙයට වෙන්න බලනවා කියන එක භාවනා කරනවායි කියන එක කල්ු සුදු වෙනසක් තියෙනවා. ඒ නිසා ඒක කරලා කරලා හුරු කරලා කරලා කරලා කෙරෙන්න අරිනවා. නායාසයෙන් කෙරෙන්න අරිනවා කියනකොට භාවනා වැඩි හරියක් ඉවරයි. ඒකට ගොඩාක් වෙලා යනවා. මොකද අපි රංගපෑමක් කරනවා. නිසා ලක්ෂ වාරයක් භාවනා කර සක්මන් කරනවා නේදගෙන ඉන්නවනේ ඉඳලා ඉඳලා ස්වභාවයෙන් වැටෙන උස්ම දිහා බලන්න ස්වභාවයෙන් යන සක්මන දිහා බලන්න යන්න කොච්චරක් Tamangeම අත්දැකීම් තියෙනවා ඒක නිසා මේ කතා කරන්නේ අත්දැකීම් සහිත ඇති ඇත්තෝ ඒකෙන් හිත හදාගත්ත ඇත්තෝ ඒක අනිත් අයට ආදර්ශයක් කරගෙන පුළුවන් තරම් මේක හුරු කරගන්න. එකම තැන බොහෝ වාරයක් වාඩි වෙලා තැන ඉරියව්ව සිද්ධි වෙලා හුරු කරගෙන ඒක අනායාසයෙන් වෙන තැනට යන්න පටන් අරගත්තා පස්සේ බහන වැඩි හරි ගොඩේ හරියක් වෙනවා. ඔය කියපු තොරතුරු වෙලා තියෙන මේක තාම සිද්ධි වෙලා නැහැ. තව තුන්වර සැරයක් කොහොම යන්නද? තුන්වර සැරයක් නම් මදි. හතර සැරේ 10 15 සැරේ යන්නන එකයි කරන්නේ. හොඳයි අපි දැන් විනාඩි 15ක් විතර වැඩිපුර අරගෙන තිනවා. ඒ නිසා මෙතන විනාඩි 45ක් ගන්නවා සක්මන් භාවනාවට. ඊට පස්සේ තුනට නැවත එකතු වෙනවා සාමූහික භාවනාවකට ධර්ම සාකච්ඡාට සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි.